සෑම දිනකටම පිරුවන් සරණයි අවසරයි සත්‍යජීතුමා අද වර්ෂ 2019ක් වූ අප්‍රේල් මාසේ 14 වෙනි ඉරිදා උදෑසන ලංකාවේ වෙලාවෙන් පහමාරට පවත්වන ධර්ම සාකච්ඡාව සහ ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවේ ආරම්භක මොහොතයි මේ අද දිනේ ධම්සභා මණ්ඩපයට පැමිණි සෑම සියලුම කල්යාණ මිත්‍රයන් සිතා ගෞරවයෙන් පිළිගන්නවා සත්‍යජීතුමාට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සත්‍යජීතුමනි අද දින අපිට ධර්ම දේශනා සඳහා ආරම්භයක් ලබා දෙන ලෙස පිරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට අප নমස්කාර කරමු අප්‍රමාණ ගෞරවයෙන් බැතිසිතින් උන්වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ මේ දිනවල අප සාකච්ඡා කරන්නේ දීඝනිකායේ සීලකන්ද වාක්‍යයේ සෝනදණ්ඩ සූත්‍රය. නමුත් කතා කරන්න කතන්දර වලටම හිර වෙන්න ඇති පෞද්ගලික රුචියක් අරුචියක් ඇති නිසා වඩා කැමති අප විසින් සොයාගත යුතු අවසාන පරමාර්ථ සත්‍යයන් ගැන ඉඳ හිටු හෝ කතා කරන්නේ දිහා බිල බලන්නට. එනිසා ඒ සූත්‍රයට යන්න කලිනුත් සූත්‍ර අතරත් ඊට පසුත් කතන්දර එනකොට දිග කතන්දර එනකොට වඩා ධර්මයට ගැඹුරු වෙන්න උත්සාහ ගන්න. ධර්ම මාර්ගයේ ගමන් කිරීම දිගු කියලා හිතෙනවා නම් වෙහෙසකාරී කියලා හිතෙනවා නම් ආයාස කරයි කියලා හිතෙනවා නම් ධර්ම මාර්ගයේ ගමන් කිරීම මහන්සියක් වෙහෙසක් වගේ දැනෙනවා නම් හිතන්ට හොන හොඳම දේ තමයි මේ සංසාර ගමන මේ යන ගමන ඊටත් වඩා දිගු ඊටත් වඩා වෙහෙසකාරී බව ඒක මතයේ තියෙන්න ඕන කතා කරන්නාටත් අසන්නන්ට මෙහි වාසිය ඒ ගැන සිටීමේ ධර්ම මාර්ගයට පැමිණි වාසිය අප මේ හැම කල්යාණ මිත්‍යන් විතුරියම දන්නවා අපට යන දිශාව පිළිබඳ හෝ සතිමත් සංවේදී හැඟීමක් දැනට තියෙනවා. බොහෝ සත්ත්ව ප්‍රජාවකට ගොරෝසු පුතුජන ප්‍රජාවට ගමන් කරන දිශාව පිළිබඳ හෝඩුවාවක්වත් නැහැ. කලිනුත් මතක් කර හරියට මැස්සන් ඉගිලෙන මැස්සන් මෙරුවන් සලබියන් වගේ කොහාට හරි යනවා ඉහළට පහළට ඇතුළට පිටට ඉගිලෙනවා කොහේ හරි හිර වෙනවා අප එහෙම නොවේ ගුරුසු පුතුජනයන් ඒ විදිහේ ගොඩ එන්නට බැරි පාදනවල සිරකරුවන් විලා ඉන්නවා නමුත් අපට කොහෙද කොතෙන්ටද මා ඇතුළු විය යුත්තේ යනවා කියනට වඩා මත්මා හාරා හොයා බැලිත්තේ කොහේද කියන බව ගැන හෝ සංවේදී අවධානයක් හැඟීමක් තියෙනවා. ඒක මතක් කරගත්තේ තියෙනවා. අඩුම තරමේ අප ගමන් කරන්නේ බුදුරුන් උතුම් පුරුෂයන් උතුම් කාන්තාවන් හෙලිපෙලි කරගත් ආරිමාර්ගය. අප දන්නවා ඒ කවුද උත්තමයන් උත්තමාවියන් අප සිහිපත් කරන්නේ. අපි අව탁සේරු කරන්න හොඳ අපි කවුද කියලා. අපි නම අනුව, අපේ ගම අනුව, අපේ රැකියාව අනුව, අපි මාතු පිතු භාවයන්, භික්ෂුණෝ භික්ෂු භාවයන් අනුව තීරණය නොකළ නොකර අපි මාර්ගයකට අවතීනවලා තියෙනවා. මේ මාර්ගයේ ගමන් කරනකොට ඇති අපහසුතා, බාධා, පීඩන, දුක් දුම්නස්, චෝදනා ඒ කොයික තිබුණත් මාර්ගයෙන් නොසිටීම නිසා ඇතිවිය හැකි බාධා ඊට වඩා වැඩි. කෝටි ප්‍රකෝටියකින් වැඩි. වත්‍යාම දේ තමා මාර්ගයේ දායනික ගමන් කරන විට ඇතිවෙන අපතුල ඇතිවෙන වර්ධනය ඇතිවෙන කුසලතා ඇතිවෙන අවබෝධ සමාහිත භාවයන් තවදුරටත් මේ මාර්ගයේ ඉදිරියට එන දේ අවබෝධ කරගන්නත් ඒ වාට සක්මත් නොදෙන්තාම් ශක්තියක් ඇති දේ හැටියට අපිට භාවිතා කරන්න පුළුවන්. මතක තිබෙන්න ඕන. ඊළඟට සිහිපත් කරගත් සූත්‍රයක් තියෙනවා. සංයුක්ත නිකාය මහා වාග්යේ සත්‍ය සංයුත්තේ අපදාන්න කතාවක්. චිග්ගල සුත්ත ဒုတိ ය චිග්ගල සුත්තර කනකස් බෑ වගේ කතාවක්. බුදුරජාණන් වහන්සේ ඉතින්දි කියනවා දැන් අපිට මේ දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙනවා. ඒවන් අධිච්චමි සම්භික්ඛේයම් manussත්තං ලබති. තරම් දුර්ලභව අහම්බෙන් මේ මනුෂ්‍යාත්ම භාවය ලැබෙනවා. ඊටත් වඩා අධිච්චමි සම්භික්ඛේයම් තථාගතෝ ලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ. ඒ වගේම දුෂ්කර ලෙස තමා තථාගතවරයෙකු උපතත් හමුලා තියෙන අපට. අපි දැන් අර කන කැස් බවේ මේ සිද්දුරෙන් බැලුවා වගේ මනුෂ්‍යාත්ම භාවයටත් ඇවිල්ලා ඉනවා. තුම වාසනාවකට තථාගතයන් වහන්සේ ගැන එහෙම මෙහින් වූ ඇහෙනවා. අපිට නම් ඊට වඩා අපිට අමෝස්මක දීමුන් වහන්සේ තේරෙන තරමට. ඒවන් අදිච්ච මිදම් භික්ඛවේ යන් තථාගතප්පවිදිතු ධම්මිනෝ ලෝකේ දීපති. මේ තථාගත ප්‍රවිත් ධර්ම විනය දැන් පැවතිනවා. විද්‍යමාන වෙනවා. ඒ නිසා බුදුහාම ඊළඟට කියනවා මේ අපි ආදරය කරන අපි මල් පහන් පූජා කරන අපි උදේට හවසට කිරි පිටි මොනවා හරි දානේ පූජා කරන තථාගතයන් වහන්සේ කියන්නේ. තස්මාත් හේ භික්ඛවේ ඉදං දුක්ඛන්ති යෝගෝ කරණීයෝ ඒ ටික අප දන්නවා. මේක දුකයි කියලා ඒකේ තේරුම් ගන්නට මහන්සියක් ගන්න. මම මේ භාවනා වචන කියන විපස්සනා වචන මහන්සියක් ගන්න වෙනවා. මේ කතා කරන්න ඌටමයි කියන්නේ. ඒ නිසා මේක දුක්ඛ සමුදය මේකයි කියලා තේරුම් ගන්න උත්සාහ ගන්න. දුක්ඛ නිරෝධය මේකයි කියලා තේරුම් ගන්න උත්සාහ ගන්න. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය අපි අවතීන වෙනවා. ඒක තේරුම් ගන්න උත්සාහ ගන්න. ඒ තථාගතයන් වහන්සේගේ දේශනාව. ဒုတိ ය චිග්ගල සූත්‍රය. අප දන්නා සෝන සෝන දන්න සූත්‍රයට අපි එමු පසුගිය දවස් දෙකක් අප කතා කළා. ඒ යා ආණ්ඩුකාරවරයෙක් ඒ පළාත් ආණ්ඩුකාරවරයා සම්පා දිසාවේ හිටියේ. ඒ නගරය ආශ්‍රිතව බොහොම ධනවත් ඒ වගේම පාලකයන් පිස්සුකුත්තයත් හිටිය ඇමතිවරුන් පිරිසක් ඉබ්‍රාහ්මණ යනකොට යත්තන් කොහෙද යන්නේ කියලා ඇහුවා අමාත්‍යවරයා ගිහිල්ලා ඒකට දැනගත්තත් ශාක්‍ය මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න උන්වහන්සේ මෙන්ට යනවා කියලා. එයාගේ ගුණ මෙහෙම මෙහෙමයි කියලා කතා වුණා. ඒකට කියා යන්න එපා මං යනකම් ඉන්නේ කියලා මාත් එක්කම යන්න. අද හරි හෙට හරි. ඒක ආරංචි වුණා ඒ සම්මාන්ත්‍රණයට ආපු අනිත් බ්‍රාහ්මණ 500කට විතර. උගත් බ්‍රාහ්මණයෝ. දේශපාලකයෝ. ඒත් ඇවිල්ලා කිව්ව යන්තනං විපා සම්න ගෞතමයන් දකින්න ඒක ඔබතුමාට අවමානයක්. ඔබතුමා උතුම් කෙනෙක් ඒ ඇත්තවල. ඔයා ළඟටයි මාලිගාවට එන්න ඕනේ. මේ ආණ්ඩුකාර නිවසට. ඒකට සෝනදාන්ද ආණ්ඩුකාරතුමා කිව්ව නෑ මට වඩා අතිශයින්ම උතුම් උතුම් කෙනෙක්ගෙන් සමාය අයිති. අදුතරමින් අපේ අපේ රටට ආපු ආගන්තුකයේ සාක්‍ය මුනි ගෞතම ඒ සමායා යුතුයි කියලා ගියා ඊට පස්සේ අවශ්‍ය විදිහට කතා කළා කතා කරලා වැදගත් කරුණු කීපයක් කතා කළා බුදුහාමුදුරුවෝ යා කෙටි කරලා කෙටි කරලා එක තැනකට අරගෙන ඇවිල්ලා කිව්වා උතුම් ලෙස බ්‍රාහ්මණයෙක් කියලා පනවනවම් පනවන්න පුළුවන් කාරණා පහක් තියෙනවා කිව්වා. ඒක බොහොම වැදගත්. උතුම් කෙනෙක් කියලා අපුණන් නිගමනය කරන විදි තියෙනවා. මෙයා එයා කියන බ්‍රාහ්මණයෙක් බ්‍රාහ්මණ පවුලක ඉපදෙන්න ඕන. ඒක පළවෙනි එක. දෙවෙනි එක ඒ ත්‍රිවේදයේ ඉගෙන ගන්න ඕන ඒ සියලුම ව්‍යාකරණ ශාස්ත්‍ර සහිත ලෝකායත මහා පුරුෂ ලක්ෂණ ඉගෙන ගන්න ඕන. ඊළඟට එයා උතුම් කෙනෙක් බවට පත් වෙන්න එයාගේ එයා අභිරූප දර්ශනීය වෙන්න ඕන බ්‍රහ්ම වන්නී වෙන්නට ඕන. ඒ වර්ණයේ තියෙන්නත් ඕන. හතරවෙනි එක බුද්ධශීලී සමන්නාගත ශීලවාහක ආචාරශීලී වෙන්න ඕන. සිල්වත් වෙන්න ඕන. පඬිත වෙන්න ඕන. යමක් තේරුම් බේරුම් කරගන්න හොඳ නරක තේරුම් කරගන්න ඥානයක් තියෙන්න ඕන. ඒ පහ කිව්වහම බුදුහාමර එතනින් තුනක් අයින් වෙනකල් එයාට කිව්වා මේ පහෙන් නැතු හතරකින් කියන්න පුළුවන් කිව්වා. හතරක් නැතු තුනකින් කියන්න පුළුවන්. තුනකෙත් නැතු හතරකින් නැතු තුනකින්, තුනකින් නැතු දෙකකින් පුළුවන් කිව්වා. දෙකකින් නැතු එකකින් බෑ. කියන තැනට ආවා. ඒ කියන්නේ සීලවා කියන එකත් පඬිතුව කියන දෙකට එන්නේ. ඒතොට සීල පඤ්ඤා කතාව තමයි මතක තියාගන්නට ඕන සෝන දණ්ඩ සූත්‍රයෙන් අපට උගන්වන්න හදන දේ. මේක වැදගත්. සීලයට අනුග්‍රහ වෙන්න ඕන. ප්‍රඥාවෙන් සපෝට් වෙන්න ඕන මේ ප්‍රඥාවෙන් සීලයට සපෝට් කරන්න ඕන. ඇයි මා සිල්වත් වෙන්නේ? සිල්වත් වුණේ නැත්නම් මා විඳින පශ්චාත්තාපය කරදරය කියන එක. ඒ නිසා මුලින්ම මාර්ගයට පිවිසුනකොට අඩු ගණනේ ආජීවස්සම්ක සීලය එක්ක කරකින්න ඕනේ ඒ තුල බැඳිලා ඉන්න ඕන. පහ විතරන්නේ පහ හැමම තියෙන එක ඒකේ ආචාරද මනුෂ්‍ය ධර්මයේ තියෙන්නම ඕන. ආජීවස්සම්ක සීලයට එනකොට වේරෙන පැති වැඩි. එරුණු දුරවල් වැහෙන බොහෝ දේවල් මේ සංසාරගත සත්‍යයන් එක්ක. අර කන කැස් දෙක කතා මතකේ තියෙන්න ඕන. ඒ කැස් කැස් බා කැස් වේවා. ඊට පස්සේ සෝනදාන්ද බුදුහාමරහනවා ඉමේ සම්පන්න බ්‍රාහ්මණ ගින්නම් අංගානං සක්ඛා ඒකං අංගං කපීත්වා ඒකේනංගේන සමන්නාගතම් බ්‍රාහ්මනා බ්‍රාහ්මණං පඤ්ඤාපේතු සෝනදාන්ද එමි කියන්නේ බ්‍රාහ්මණයේ බ්‍රාහ්මණයන්ට පුළුවන්ද ඔය අන්තිම කිව් දෙකෙන් එකක් අයින් කළා මෙයා බ්‍රාහ්මණය කියලා හරියට පනවන්න පුළුවන්ද? තුරසෝන දණ්ඩේ කියනවා ඒ ආණ්ඩුකාරතුමා කියන නෝහිදම් භෝගතුම් බහොද්ගෞතමයන් වහන්සේ කිහිම වෙන්න බෑ. ඔන්නයා තමයි මේක කියන්නේ. සීල පරියෝදාතාහි භෝගෝතම පඤ්ඤා. එයාට කොට බ්‍රාහ්මණ ආගම දැන් කාලේ ඒක ඒක කෑලි කෑලි හැටි තමයි දැන් Hindu කියන දහම ඇදලා තියෙන්නේ. ඒ කාලේ තිබුණේ බ්‍රාහ්මණ Hindu කියන කොටස තිබුණේ නැහැ. නමුත් ඒ සම්ප්‍රදාය තමයි මේ යන්නේ. නොහිදම් භෝගෝතම එහෙම වෙන්න බෑ. සීල පරියෝධාතාහි භෝගෝතම පඤ්ඤා. ප්‍රඥාව කියන එක සීලයෙන් පවිත්‍ර වෙන දෙයක්. සිල්වත් වෙනකොට තමයි ප්‍රඥා මතුවලා එනවා කියන්නේ. නැත්නම් සීලේ තියෙනකොට ප්‍රඥාවෙන්ට වඩා උදව් වෙනවා. අප කියන්නේ ඒ සී හොඳ සෙල් දාන්න ඕන හොඳ කේන්ද්‍රයක් තියෙනවා. හිල්ලුනොත් එහෙම සෙල්ලහ කියන. අන්න ඒ වගේ. සීලේ නොතිබුණ ප්‍රඥාව සමහර රැඳෙන්නේ නැහැ. ඒක රැඳෙන්න විදියක් නෑ. මේක එනවා දැනුම. දැනුමත් එක්ක සුත ඥානයත් එක්ක එනවා මොකද්ද? ඒක නම් රැඳෙන්නේ නෑ. මොකද භාජනය හොඳම නැහින්ද පඤ්ඤා පරියෝදාතං සීලං සීලේ කියන්නේ ප්‍රඥාවෙන් බැබලෙන්න පටන් ගන්න සුද්ධ වෙන්න පටන් ගන්න යත් සීලං තත් පඤ්ඤා යත් පඤ්ඤා තත් සීලං ප්‍රඥාව තියෙන තැන සීලේනවා සීලේ තියෙන ප්‍රඥාව වෙනවා ඒකේ අනුග්‍රහය දෙක එකින් දෙකට අනුග්‍රහ කරන්න කියනවා ඊට පස්සේ සීලවතෝ පඤ්ඤා පඤ්ඤවතෝ සීලං සීල පඤ්ඤානං ච පනලෝකස්මින් අග්ගන්නක්කාති සීලයෙන් සහ ප්‍රඥාවෙන් යුත් වෙ කියන තමා ලෝකයේ ඉහළයි කියලා කියන්න පුළුවන් ඊට පස්සේ සෝනදාන ආණ්ඩුකාරතුමා කියනවා ඒ බුදුහන්ට සියදාපි භෝගෝතම භවග්ගෞතමයන් වහන්සේ කාලෙට මේ වගේ හත් තේනවා හත්තන් දෝවි අතින් අතක් දෝනෝ පාදීනවා පාදන් දෝවේ කකුල කකුලක් හොදනකොට අනිත් කකුලත් හේදෙනවා. ඒ වගේ. දැන් කකුල් සෝදනකොට එක කකුලකින් අනිත් අත කකුලතුල සුද්ධ අත හොදනකොට එහෙමයි කරාමයට වයිට් ප්‍රොපයිප් කියලා අපි අතර සම්බන්ධයක් දාලා සමහර දකුණු අත වෙන්න පුළුවන්. නමුත් අපි අත් දෙකම හොද. ඒ විදිහට. ඒකෙන් මේකේ සුද්ධ වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ මේකම් බ්‍රාහ්මණ බ්‍රාහ්මණයක ඒ විදිහමයි ඒ විදිහමයි ඒ අර කීප කනුමත කරනවා සීලය නිසා ප්‍රඥාව වැටින් ප්‍රඥාවෙන් උදව් වුණාම සීලය සම්පූර්ණයෙන්ම පටන් ගන්න. ඒ මගේ කතාව, මගේ පරිවර්තනය. එතකොට මේ විදිහට සීල ප්‍රඥාවෙන් තමයි ලෝකයේ ඉහළ තත්ත්වෙට එන්නේ කියලා. ඊට පස්සේ බුදුහාමුදුර ආයත් අහනවරත්තකින් කතමම් පනතම් බ්‍රාහ්මණ සීලම් බ්‍රාහ්මණ සෝනදන්ද ආණ්ඩුකාරතුමා ඔය මොකද්ද සීලය කියලා කියන්නේ ඔතන කතමාදසා පඤ්ඤා ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද හොඳ උත්තරයක් හම්බෙන්නේ එත්තක පරමාවමයන් භෝගෝතම ඊතස්මින් අත්තේ ඔය අර්ථය තේරුම් කරන්ට ගියොත් අපි උත්තරයි දන්නේ. සීලය නිසා ප්‍රඥාව ප්‍රඥා නිසා සීලය සීල ප්‍රඥාවෙන් ඉහළ සත්‍යයට යනවා කියන එක විතරයි දන්නේ. ඉතින් එහාට දන්නේ නැහැ අප. සාදුවට භවන්තං යෝ ගෝතමං පටිභාතු. ඒතස්ස භාත්තසත්තු. ඔය ඒ ප්‍රසිද්ධ කියමනක් ඒතකොට සීලය නිසා ප්‍රඥාව ප්‍රඥාව නිසා සීලය ඒ දෙක ගැන ඒ ප්‍රසිද්ධ කියම කියන කියන කී අර්ථය කියමනේ අර්ථය බොහොත් ගෞතමයන් වහන්සේම අපට තේරුම් කළ දෙන්න කිව්වා. තේනහි බ්‍රාහ්මණ සුනෝහි එහෙනම් බ්‍රාහ්මණය හොඳට ඇහුණු කන් දෙන්න. මානසිකරෝහි භාසිස්සාමි. හොඳට මනසට ගන්න තේල් කල්පනා කරන්ට මම කියලා දෙන්නම්. දැන් මේක සීලඛණ්ඩ වගේ අපි දැන් ඉගෙන ගත්ත මුල් සූත්‍රේ සම්පූර්ණයෙන්ම චූල සීල, මජ්ජිම සීල, මහා සීල කියලා. ඒ චූල සීල කියන්නේ පුංචි සීල නෙවෙයි. අත්‍යවශ්‍යම ආදි බ්‍රහ්මචර්යක සීලය. යන්න ඕන පටන් ගන්නටම ඕනෙති. ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම ලෝකයේ තථාගතවරේ ඉපදෙනවා. ඒ තථාගතවරේ ඉපදුනහම ඒ කාට හරි ධර්මයේ ඇහෙනවා. ඒ තථාගතයන් වහන්සේ ලෝකෙට කියනවා මෙන්න මේකයි පැවැත්ම කියලා. අපිට ඒක ඇහිලා තියෙන්නේ. මෙන්න මේකයි දුක දුක්ඛය කියන්නේ. කියන්නේ පවතින පවතිනවා කියන එකම අසාර්ථක තත්වයක්, අසීරු තත්වයක්, දුක්ඛදායි තත්වයක්, අවසන් වෙන්නෙම අවාසනාවන්ත තත්වයක්. නමුත් ඒකෙන් ගොඩ පුළුවන් උරින ක්‍රමයක් තියෙනවා, ඒ මාර්ගයකුත් තියෙනවා. නිරෝධයකුත් තියෙනවා. ඒක එහෙම කිව්වහම පින් ප්‍රඥාව තියෙන කෙනෙකුට මේක ඇහෙනවා. ඇහිලා හිතනවා මේ මුදල් හම්බ කරමින් අමුදරුවන් පෝෂණය කරමින් සැකියා කරමින් තරගකාරී ජීවිතයක් ගත කරමින් හිටියොත් මේ කියපු එක නම් තේරුම් ගන්න බැරි නම් මේ තථාගතේ නැත්තම් භවද්ගෞතමයන් කියපු එක තේරුම් ගන්න බැරි වෙයි කියලා ඒ කටේ වත්තල පැවිදි කියන தත්වෙට එනවා. භ්‍රමචර්යාවට හැසිරෙන්න එනවා මේක දැනගන්න. එහෙම ආපු එක්කෙනා ඊට පස්සේ කොහොමද සීල සම්පන්න වෙන්නේ? දැන් අර ප්‍රාණඝාත චූලශීල නේ අපි දන්නවා ඔක්කොම කියන්න ආයෙත් ඈ දැන් සූත්‍ර තුනකදීම අපි විස්තර කළා ප්‍රාණඝාත අදත්තාදාන ඒකට අප්‍රහ්මචර්ය ඊළඟට මුසා කීම ඊට පස්සේ පරුෂ වචන කේලා හිස් වචන ඒකත් ඒ වගේ අයින් වෙනවා ඒ ඒවගෙන් අයින් වෙනවා ඒක තමයි සාමාන්‍ය චූල සීල කිය අත්‍යවශ්‍යම සීලය පුංචි සීල නෙවෙයි. ඒක තියෙන්න මොන જાති. ඊට පස්සේ ගස්කොලන් හදන එකෙන් අයින් වෙනවා. ඒක උතුම් දෙයක්. අපට අයිතියක් නැහැ. සත්ත්වඝාතනින් අයින් වෙනවා වගේම අන්තිමේදී ගස්කොලන් වලින් ස්ත්‍රංගෙන් දෙනවා. ඒක ඇදීම වෙනවා. ඊට පස්සේ එක වේලක් කෑම ගැනීමට අදිස්ථාන කරගන්නවා. සීලබතෝ පඤ්ඤා පඤ්ඤාතෝ සීලං. ඒක මතේ තියෙනවා. ඊට පස්සේ ගීත නාට්‍ය ඒ කියන්නේ සංගීත ඊට පස්සේ නැටුම් ගැයුම් වැයුම් වාදන ඒවා කන්සර්ට් ඩාන්සින් ඒවා මේ ඔක්කොගෙම බලන එකයි සම්බන්ධ වෙන එක ඔක්කොම එනවා මුදල් හම්බ කිරීම කොහොමදවත් නැහැ يعني බ්‍රහ්මසිදී මාසුකහවන කියන්නේ ඒකයි ඒ කියන්නේ රුපියල් සත පාවිච්චි කරන්නේ ඩොලර් පාවිච්චි කරන්නේ ඒ විදිහට ඒ ඊට පස්සේ උයන්ත පටන් ගන්නෙ නැහැ. සත්‍ය අවබෝධයන්ට පුරුදු වෙච්ච කෙනා. හැබැයි මේ අපොරුදු නුනම ඒක වෙනම දෙයක්. නමුත් මේ පුරුදු වෙලා ඒක නිසා එතන මෙතන තියෙන තමන් බාරගත්ත සීලෙ ඉන්න ඕන. එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ ලොකු ආසන ලොකු ඇඳම් පාවිච්චි කරන එකෙන් අයින් වෙනවා. අන්න ඒ වගේ ಜಾති දැන් අප දන්නවා අපි අහලා තියෙනවා. ඊට පස්සේ සේවය සේවක සේවිකාවන් තියාගන්නේ නැහැ. සතුන්, බල්ලම්, පූසම්, බලලු නැති කරන්නේ නැහැ. අස්යන් ඇති කරන්නේ නැහැ. ඒ සත්‍යයන් ඇති කිරීමෙන් අයින් වෙනවා. ඊළඟට වෙළඳාම් කරන්නේ නැහැ. ගනුදෙනු නැහැ. මුදල් සඳහා. ගනුදෙනු නැහැ. ඊළඟට එක එක Tamanට වඩා බලයෙන් වැඩි හැජු හෝ හිතවත් හැජු පණිවිඩ හුමාරු කරන්නේ නැහැ වගේ. ඒ වගේන් අයින් ඊළඟට පිරිසුදු ආජීවයකට පිරිසුදු මධ්‍යම ශීලයේ විශේෂ දේ තමයි කතා කරනවා රජවරු ඇමතිවරු යුද්ධ සෙබළු ගැන හමුදා බටුන් ගැන හමුදා අධිපතියෝ ගැන අපි ඡන්ද ද්වේෂ බය මෝහෙන් කතා කරන්නේ ඒ පිළිබඳ යන්නේ විදියට. ඒකකින් අයින් වෙච්ච ගමම්ම බොහෝ දේවල් වලින් අයින් වෙන්න පුළුවන් කමක් තියෙනවා. යුද්ධ කතා ඒ වගේම අයින් ඇතුම් පැලඳුම් ආභරණ ස්ත්‍රී පුරුෂයන් වීරයන් නලු නිලියන් ඒ වගේ ඒවා ගැන කතා කරන්නේ. ඊට පස්සේ ලෝකේ සිද්ධ වෙන ජාති ගැන කතා කරන්නේ. ලෝකේ සිද්ධ වෙන જાති කියන්නේ. එහෙම ක්‍රමයකට මේක තවත් සීලය කියන එක ආචාර ධර්ම වැඩි කරගෙන නිරෝධ මාර්ගය සඳහා මනස අවදිවත් කරගන්නවා. ඊළඟට අනවශ්‍ය ජීවිකාව පවිත්‍ර ජීවික. මිච්ඡා ජීවේ නැහැ. මිච්ඡා ආජීවේ නැහැ. ජීවත් වීම සඳහා වැරදි මාර්ග ශාස්ත්‍ර කියන ඒවා කේන්ද්‍ර බලන ඒවා නැකත් හදන ඒවා සුලිසුලන් ගැන කතා කරන ඒවා අනාගතේ මෙහෙම වෙනවා කියන එක මේ වගේ දේවල් අපිට තේරෙන වශයෙන් කියනවනේ ඒ වගේ නැකත් පොරුන්දම් බැලෙලි ශාස්ත්‍ර ඊට පස්සේ භූත විලවන්ත පිළිසූත්‍ර හත් පිළිච්චෙන් තථාගත සූත්‍ර නෙවෙයි තෝ හදාගත්ත જાති. සමහරවිට ඒ වගේ දේවල් ණය වෙනවා. ඒක තමයි සීල හැටි තියන්නේ. ඊට පස්සේ ඔක්කොම දැන් පාලනයෙන්ුත් අයින් වෙනවා. දැන් අප දන්නවා ඊට පස්සේ දැන් විද්‍යා සහචරණේ නැහැ. එහෙම වුණාම ඒ වගේන් අයින් වුණාම ලැබෙන සුවේ බුදුහාමුදුරෝ කියන වචනේ තථාගතයන් වහන්සේ හොඳේ වචනයක් පාවිච්චි එයාට අනවජ්‍ය සුඛේ තමන් නිවැරදි කියලා සුඛයක් කියනවා. ඒක ලොකු සැපතක්. මම නිවැරදි කියලා. දැන් කාට හරි බැන්නොත් එහෙම එදාට හිත රිදෙන සමහර විට. ඒක තේරෙනවා අපිට. බොරුවක් කිව්වොත් එහෙම ඒක ලොකුවට තේරෙනවා. සත්‍යෙක් මරන්ට උනොත් පුංචි කුමිය හරි ඒක තේරෙනවා ඒකේ තියෙන වැරද්ද. කේලම් කිව්වොත් ඒකේ වැරද්ද තියෙනවා. ඒ නිසා දන්නවා ඒව නොකර හිටියාම කොච්චර අනවජ්‍ය සුඛයක් ලැබෙනවාද කියලා. ඊළඟට අනවජ්‍ය සුඛේ තියාගන්න ඕන ප්‍රතිබැලුවාම ඊට පස්සේ එයා ඉන්ද්‍රිය සංවරයෙන්. ඒ ඉන්ද්‍රිය සංවරයට ආවහම එයාට ලැබෙන අභ්‍යාසයක සුඛ කියලා එක. අභ්‍යාසයක කියලා කියන්නේ තෙත තෙත් නෑ. ඒ කෙලෙස් තෙත් වෙන්නේ නෑ දලු දාන්න පැලවෙන්න. ඒකත් සරණයි. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත දේ තමයි සති සම්පජඤ්ඤය. අපි ඒක කතා කරා කතා කරන්න ඕනක් කියලා කියනවා. සති සම්පජඤ්ඤේ වාසී එකක් තමයි ඒ තැනට එන්න අවශ්‍ය වෙනවා කායානුපස්සනාව හිතිනවා. කානුපස්සනාව චිත tattweට එනවා. අහ කියන්නේ ඒක කොතෙන්ද රැකියා තැනදී පුළුවන් කරන්න. කරන හැම දෙයකදීම ඊළඟට ඒක ඊළඟ වාසිය තමයි නාම රූපත්වය තේරෙන්න පටන් නාමයෙන් අන එනකොටයි විඥාණයෙන් අවදිවත් බවක් එනකොටයි ශරීරේ ක්‍රියාත්මක වෙන්නේ එතකොට කියන එක Tamanta තේරෙනවා නාම රූප දෙක තමා යන්නේ කියන එක තේරෙනවා. සත්වභාවයේ දියෙවෙන්ට පටන් ගන්නවා, වාස්තවෙන්ට පටන් ගන්නවා, අතුරුදහන්වෙන්ට පටන් ගන්නවා. මේකච්චරණේම කොටස. ඊට පස්සේ එයා අපතන් ධ්‍යාන ගැන කතා කළා ධ්‍යාන ගැන සම්පූර්ණයෙන් කතා කරන්නේ තව මේක කතා කරන්න අවස්ථාව වෙනකොට ආයි සාකච්ඡා කරමු අවශ්‍ය නම් ඊට පස්සේ අර අපේ මනසේ ප්‍රභාවත් බව මනසේ දීප්තිය මනසේ ආලෝකය මනස බබලනකම මේක දීප්තිමත් ඇති සුබ නැත්නම් ආකාශය වගේ පැතිරිච්ච බව මේ ඔක්කොටම තියෙන මේ නම් ගම් දාපු ගෑනු මිනිස්සු ශරීරයේ තියෙන පැවිදි නොපැවිදි ශරීරය හැම එකටම තියෙනවා ඒක. ඒ ප්‍රභාස්වර බව තියෙනවා. ඒ අනන්ත අවකාශාත්මක බව පෞද්ගලික කාමකෝපනිසා වැහිලා යනවා. ඒ වලාකුළු වලින්. සමහරේ වැඩිම තියෙනවා වින්සරේ වගේ. හේමන්තේ වගේ සම්පූර්ණ අඳුර වෙලා යන ලොකු මේඝයක් ඇවිල්ලා අතුරුදහන් වෙනවා. එහෙනම් ලොකු දුමක් ඇවිල්ලා විනාශ වෙලා යනවා වගේ. ඒවා ඒවට කියනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්චසා විචිකිච්ඡා කියලා. ඔය කියනකොටම දන්නවා මේක දීඝනිකායි, මජ්ක්‍ධිමනිකායි, සංයුත්නිකායි, අංගුත්නිකායි පන්සලේ නෙවෙයි තියෙන්නේ ධර්ම සාකච්ඡාව නෙවෙයි මේ ඔළුව ඇතුලේ. මේ මනින්ද්‍රිය තුල තමයි ඔක වැඩ කරන්නේ කියන එක තේරෙනවා. ඒක තියෙන ඒ පහ තියෙන්නේ මේක ඇතුලේ. ඒකට කියවේ නීවරණ. නීවරණ කියන්නේ අහුරලා දාලා. තිරයකින් වැහුවා වගේ ආලෝකයෙන් නැති වෙන්න. කාමරේ බ්ලයින්ඩ්ස් නැත්තම් දොරවල් ජනෙල් කොම් වහලා දැම්මා වගේ. ඇතුලේ ආලෝකයක් ඒ වගේ මේ ආවරණය කරපු තිරේ අරිනවා නැත්තම් අර බලාකුළු අයින් කරලා දානවා වගේ වැඩක්. සත්‍යාබෝධය Taman තුළම ඇති නිරෝධයත් මේ බම්බයක් පමණ දිග පළල ඇති ශරීරයේ සසඤ්ඤිම්මි සමනකේ මනස සහිත සංඥා සහිත මේ සත්ව භාවයේ තුලමයි තියෙන්නේ. හොයාගෙන ආවහම ඒක හුස්මට වැඩිය ළඟයි කියලා තේරෙනවා. දැන් අපි හොයාගෙන යනවා කියන්නේ කියන්නේ ඒක හොයාගත්තාම හුස්මට වැඩිය ළඟ. තමන්ගේ නමට වැඩිය ළඟ. නමත් පස්සේ දාගත් එක. මේ කතා කරන වචන වලට වැඩි ළඟයි ඒක. විතක්ක ਵਿਚාරණේ කතා කරනවා කියන කියන්නේ වචී සංකාර වගේ දාටි. ඊටත් වැඩි ළඟයි සත්‍ය අවබෝධය. නැත්නම් සත්‍යය කියන එක ඊටත් වැඩි ළඟයි කියලා Tamanට තේරෙන්න පටන් ගන්නවා. එහෙම වුණාම එයා අර වචන වලින් ඈත් වෙලා ඈත් වෙලා ගියාම මනසෙත් මනස පවතින නොහිතන තත්ත්වෙන් දැන් දැන් සාමාන්‍ය මනස පවතින හිත හිතානේ දැන් සාමාන්‍ය මනස කියන්නේම හිතන එකට. හිතන්නේ නැතුව තනකොළ ගැන, තාරවල තාර ගැන, ඩෝසර් ගැන, ස්නෝමොබිල් ගැන, ස්ත්‍රීන් ගැන, පුරුෂයන් ගැන, සපත්තු සෙරෙප්පු ගැන, ලුණු ගොරක ගැන, කෙසෙල් ගෙඩි ගැන, ඇපල් ගෙඩි ගැන, යෝගට් ගැන, බත් ගැන කාර් ගැන එක එක જાති තියෙන අපිට කෝටි ප්‍රකෝටි සංඥාත් එක්ක හිතන ගතියක් ඕකෙන්නේ දැන් අපිට මෙහෙමම කියලා එකක් තියෙනවා කියලා තේරෙන්නේ. නමුත් ඔය මනෝට ඉන්න පුළුවන් ඔය දෙලුම් ගැන හිතන්නේ නැතුව. දැන් දෙලුම් ගැන හිතුනේම නැහැනේ මේ කියන සමහර කියනකම්. සම්බුතන් ගැන නොහිත මනසට ඉන්න පුළුවන්. දැන් මේ ඉඳලා තියෙන්නේ මෙච්චර වෙලා. අඹ මූලක් ගැන කෝමාරිකා ගහක් ගැන දැන් මේ කියනකොට ඒ මතක මෙච්චර දවසක් සමහටුව නැතුව හිටියානේ තිරුවානා ගලක් ගැන දැන් කියනකොට දැන් තිරුවානා ගල කියන එක ඒ මතකේ ඒ වචනේ නැතුව මනෝ පැවතුණා ඒ වගේ මනෝට පුළුවන් ওই තියෙන හැම එකක්ම හැලුණක් පවතින ඒ කියන්නේ අපි ඉගෙන ගන්න හැටි ධර්මයේ නීව සංඥා සංඥා දක්වා පවතින්න පුළුවන් මනෝ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ධ්‍යාන ගැන. ඒ ධ්‍යාන එතෙන්ට යන කල්ම ඒවට කියන මේක චරණේ සීලයේ කොටසක් කියලා. ඉදම් පිසෝති චරණස්මි මේක සීලයෙන් කියලා. අපි දෙවෙනි සූත්‍රයේදී සාමාන්‍ය ඵල සූත්‍රයේදී මේවා ගැන දිගටම ඉගෙන ගත්තා. ඊට පස්සේ වැඩි වාසියක් ඉගෙන ගත්තේ හොඳම දේ තියෙන දේ අපි ඉගෙන ගත්තා පළමු ප්‍රඥා අවබෝධය තියෙනවා කියන එක. මේ සූත්‍රාන මේ ශරීරය අර ප්‍රබහස්වර මනසට ආවහම මේ தත්ත්වේ ඉඳලා බලනවා ඊට පස්සේ බලන්නේ මේ ශරීරය රූපී ඒ කියන්නේ රූප රූපවත් බවක් තියෙනවා දැන් කතා කරනකොට සත්‍යජී කියනකොට මෙයාට එයාගේ ඔළුව ඇඟ පතේ ඒ කියන ඉමේජ් එක ප්‍රතිරූපයක් ප්‍රතිබිම්බයක් ඇවිල්ලානේ කතා කරන්නේ. හැබැයි සුභාකල සංඥා වේදනත් එක්ක තින්නේ. ඒ නිසා මේ අප කියන්නේ මේ ධර්ම සාකච්ඡාවේ මහා භූත මහාව පහළුණා මහා භූත කියන්නේ නැතු අපි කියන එක ඒක වලක්ෂණ එහා මෙහා දාලා භූත හතර මහාව පහළ වෙලා තියෙනවා දැන් අපි කියෝ දැන් මව කුසේ තියෙනකොට මෙච්චර ලොකු ශරීරය තිබුණාද මේ කකුල ඊට වැඩිය ලොකු ඉන්නේ දැන් එක කකුලක් සම්මුචුන්ති කාර්යියොත් එමේ නියපොත්තක් ඊට වැඩිය නියපොත්තේ කපන කෑල්ලත් කපන නියපොතු කෑල්ලට වඩා පොඩි වයි පටන් ගත්තේ. මව කුසීවි. ඒ ගෞරවනීය මාතෘභාවයට යහපතක් ලැබේවා. නමුත් මේක තමයි ස්වභාවය. මව්පියන් නිසා හටගත් මාතා පෙත්තික සම්භවෝ ඕදන කුම්මාසුපිජු ආහාර නිසා මේකේ පැදෙන්න පටන් ගත්තා. අනිත්‍යඡාදන ભેදන පරිමර්ධන විද්ධාංශන ධම්ම. මේක අනිත් කියන්නේ වෙනස් වෙවි වෙනස් වෙන අපිට තේරෙන වෙනස් වෙනවා කියන්නේ. වචන නෙවෙයි අවශ්‍ය වෙන්නේ. මට දැන් මේක කැඩපතින් වගේ පේන්න ඕන මේ සිරුරට සිදු වෙමින් පවතින දේ. ඊට පස්සේ මේක උලන්නට ඕන, හොදන්නට ඕන. ඔස්ක්ලෝත් වලින් හොදන්නට ඕන. ඊට පස්සේ දත් වලට බ්‍රෂ් තියෙන එකට ඒ ඒ කීක જાතිවල මේ කුලන්නට ඕන. නාවන්නට ඕන. shower එක අස්සට ගෙනියන්න ඕන. bath tub එක උබල තියන්න ඕන. නැත්නම් පීනුම් තටාගෙට යවන්නට ඕන. කොහේ හරි මේක හොසෝදවන්නට ඕන. රිදෙනකොට ඒක අතුල්ල එක වේදනාව හදා ගන්න ඕන. බෙහෙත් වර්ග පාවිච්චි කරන්න එහෙම කළා තමයි මේක යන්නේ මේ ශරීරයේ කියන එක. ඒ වුණාට විඥානං එත්ත සිතං එත්ත ප්‍රතිබද්ධං විඥානත්වයේ කියන එක. මේ සවිඥානික ස්වરૂපයක් මේකත් එක්ක බැඳිලා තියෙනවා. රූප වේදනා සංඥා සංඛාරත් එක්ක බැඳිච්ච සවිඥානික ස්වභාවයක් තියෙනවා. චිත්තසිතා මිත්ත ප්‍රතිබද්ධං මේ තම විද්‍යාවේ පටන් ගන්න. අහතෙන් තැනකන් තිබුණ චරණය විද්‍යාව. ඊට පස්සේ ඒ අර්ථ ත්‍රිවිද්‍යාවන් අපි පංචාභිඥස්ස සමාපatti දක්වා යනවා. ඒවා අපි පසුගිය සතියේක කතා කරන ගැඹුරින්ම කතා කළ නිසා දේව ගැන කතා කරන එකින් එකට කතා කරන්න අවශ්‍ය නම් කල්යාණ මිත්‍රන් කල්යාණ මිත්‍රන් ඒ සඳහා උදව් කරන ධර්ම සාකච්ඡාට පිස්සු ඊට පස්සේ සෝනදාන ලැබුණා. මේ ගැන අහලා සතුටුනා සතුටුල බුදුරජාණන් වහන්සේට එයාගේ තියෙන ප්‍රසාදය වැතිමත් බව ප්‍රකාශ කළා. පක්ෂදා දානට ආරාධනා කරා බුදුරජාන් වහන්සේට. ඒ ආණ්ඩු කාර්මාලියාවට. බුදුරජාණන් වහන්සේ ආරාධනා බාරගත්තා. උන්වහන්සේ ආරාධනා බාරගත්තී හා මං එන්නම් කියන්නේ නිස්සබ්දේනවා. නිස්සබ්දතාවය කියන්නේ උන්වහන්සේ පිළිගත්තා කියන්නේ. ඒ උතුම් බුද්ධ ගති. ඒ අතයිට කොට ගෙදර ගිහිල්ලා මාලිගාවට ගිහිල්ලා ආණ්ඩුකාර නිවසේ සෝනදන්න මාලිගාවේ ආ බුදුරජාන් වහන්සේට වැඳලා කලින් අවිලා කතා බහ කළා ඉඳගත් දැන් වැඳලා ප්‍රතිකුණ කරලා ගියේ බුදුරජාන් වහන්සේ හම්බෙලා මතක තියෙනවා තථාගත ගුණ අපි ඉගෙන ගත්තා උගා ඒකේ හොඳට කැම්බීම හදලා උන්වහන්සේට පන්දයක් කියුවා දානෙට ලෑස්ති තථාගතයන් වහන්සේ කැමතිලා කොහොදින්නේ තීච. බුදුරජාණන් වහන්සේ උදාස ඒ උදේ වගේ දීපා සිවුරු ඇඳලා පෙරලා සංඝාටි එහෙම දාගෙන පාත්‍රෙත් අරගෙන වික්ෂ සංඝයා සමග යහට වැඩිය. ඒක උන්වහන්සේට ආසනයක් පනවලා තිබුණා ඒ බුද්ධ ආසනෙන් වහන්සේ වැඩ හිටියා භික්ෂු සංඝයාන්ටයි යාවිපු හොන්තම දානෙන් ඒ කැම බිමලේ උන්වහන්සේලාට සංග්‍රහ කළා. එතෙන්දී සෝනදන්ත මයි මුලින් මතක් කරා මුලින් දවසේ මේ දේශපාලකයෝගේ තියෙන වෙනස පේනවා කියලා. යටි තත්ත්වෙත් දැක ගන්න ඕන. පුළුවන් තරම් පොලිටික්ස් වලින් ඒක සෝෂල් පොලිටික්ස් වෙන්න පුළුවන් රටේ පොලිටික්ස් වෙන්න පුළුවන් මොනාස්ටික් පොලිටික්ස් වෙන්න පුළුවන් ඊතර පොලිටික්ස් වෙන්න පුළුවන් බලයෙන් අයින් වෙන්න උත්සාහ ගන්න එක්සිට් ගන්න පුළුවන් තරම් ඕගනයිසේෂන් පොලිටික්ස් වෙන්න පුළුවන් මේ හැම එකෙම අයින් වෙන්න ඕන එතකොට යා කියන ඊට පස්සේ පොඩි ආසනයක් අරන් වාඩි වුණා ආන්දුකාරතුමා බුදුහාමගේ. එතකොට ඊට පස්සේ කිව්වා බෞද්ධෞතමයන් වහන්සේ මම අහංචේ භෝගෝතුම් පරිසගත්තු සමානු ආසනා මුට්ඨිත්වා භගවන්තං ගෝතමං අභිවාදෙය. එයා බ්‍රාහ්මණෙන්නේ. ඒත් බ්‍රාහ්මණයන් අන්නත් එපයි කියවනේ. එයාට ඒ තත්ත්වයක ගන්නත් එපායි. එහෙම වැන්දොත් මම ඔබ වහන්සේට පිරිසිදිරි එතුමට නිନ୍ଦා පහස කරනවා. මා මා පහත් කොටසල් කරනවා අපි පිරිස්. ඒකට අපි පහත් කොටසලකුත් අපු ගණන් ගත්තේ නැත්තම් අපේ කීර්තිය නැති වෙලා යනවා. කීර්තිය ලැබිලා නිසා තමයි අපිට මේ සියලුම වස්තු ලැබිලා තියෙන්නේ. ඒ යසු වස්තු නැති වෙලා යනවා. සීලූම යසේ සුරු නැති වෙලා යනවා. බෞද්ධෝත්මයන් වහන්සේ මම වහන්සේ තැඳිලි බැඳ වැන්දොත් පිරිසක් ඉදිරියේදී ඒ தත්ත්වෙ මට එන්නේ. මහාසනෙන් නැගිට්ටොත් ඒත් ඒ தත්ත්වෙ මා මගේ හිස් පෙළි මයින් කළොත් මගේ තේත. ඒ නිසා කියනවා මා ඇඟිලි බැන්දොත් නමස්තේ කියලා කියන්නේ එහෙම කරොත් එහෙම හිතන්ට මා ආශ්‍රයෙන් නැගිට්ටා කියන අදහස තියාගන්න. කියන්නේ මෙයාට ඕන බුදුහාම කියන අගෞරවයට නෙවෙයි මම නැගිටින්නේ නැත්තේ. ඒව කරන්නේ නැත්තේ මේ ආණ්ඩුකාර තත්ත්වේ තියාගන්න ඕනේ ඉඳලා කියලා. මා පිටසක් ඉන්නකොට මා මගේ ඒ හිසේ තියෙන අපි කියන්නේ හිස් වෙලුම නැත්තම් ජටාව නැත්තම් සුම්බර් කියලා කියන්නේ ඒක අයින් කර දැම්මොත් එහෙම. එමුයි ඉන්දියාවේ ඇත්තෝ ඊට පස්සේ සිංහල වගේ ඇත්තෝ ඉන්න ඔය පංජාබේ ඇත්තෝ සීක්කෝ ඒ විදිහට. ඒක අයින් කරොත් උභාසිත නමස්කාර කළා කියලා කියන්නේ. හිතන්න. මම මම වාහනේ යනකොට ඇත්තා පිටින් අසු කරස්ස කරත්ෙන් යනකොට ඒකෙන් බැස්සොත් ඒක පිරිසමට අවමන් කරා. ඒ නිසා මම මගේ සරයාතිය නැත්තම් ඒ අස්වැයන් එළවෙන එක ඒකේ මම නැමෝති ඉස්සරහට මා එයා කියන සංඥාවල් ටික මම ගෞරව කළා කාර්කාරකින් බැස්ස නැත්තම් වාහනෙන් බැස්සා කියලා හිතන්නේ. ඊට පස්සේ බුදුජාන් වහන්සේ එයාට කිව්වේ නෑ එම හොඳ නෑ කියන කතාව කියන පිළිගත්ත උන්වහන්සේ ඊට වඩා ඉහළ දේශපාලනඥයෙක් වෙන්න හිටියේ කෙනෙක් කියලා දන්නවා ඒකට. ශක්තිතරති කෙනෙක් වෙන බව. බුදුජාන් වහන්සේ අත්තන්ට ධර්ම කතාව යලිච්චා. ධම්මයා කතා සම්දස්සෙත්වා සමාධිපෙත්වා සමුත්තේජෙත්වා උනන්දු කළා. උනන්දු කළා උන්වහන්සේ යාසනෙ නැගිලා උන්වහන්සේ පිටරලා ගියා. අර පුක්කරසා තිනම් සත්‍ය අවබෝධයේට ෆවුන්ඩේෂන් එක පදනම දාගත්තා. එයාට ඒ පුණ්‍යවන්ත භාවී තමන්ගේ තරහ තිරමයි තත්ත්වයක් තමයි ඒක වෙන්න පුළුවන් වෙන්න විදිහක් වෙන්නේ. එහෙම වෙන්න ඕනේ කියලා. සාටි අපේ ගැනත් හිතන්න ඕන සමහර සූත්‍ර අනුසාරයෙන් සම්මා සම්බුදු සරණයි මේ මහණීය වූ සාස්ත්‍රුන් වහන්සේට අපට ලැබුණා කනකස් බව තීතාවගේ අපිට ලැබුව මනුෂ්‍යාත්ම භාවයක් මහා ත්‍රි හේතුක කුසල් නිසා තථාගත ධර්මයක් අපිට එන පංචස්කන්ධ උපාදානස්කන්ධ නිරෝධයන් ගැන සවාසනාවන්තයි ඉත් වන්දනීය වූ මහණීය වූ සම්්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේට নমස්කාර වේවා අපත් කැමති ධම්ම වසන්නට සුධර්ම සාකච්ඡා කරන්න බුදු සරණයි එවන් සරණයි අප්‍රමාණ පින් සත්‍යීතුමා මම කල්යනා මිත්‍රින්ට ආරාධනා කරලා සිටිනවා අපේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා චිත්‍ර රාජපක්ෂ මහත්මිය ඔබතුමීට ගෞරවයෙන් ආරාධනා කරනවා සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න කියලා. පෙරවන් සරණයි. පෙරවන් සරණයි සත්‍යජිතුමා ඇතුළු ශ්‍රීලම කල්යාණ මිත්‍රයන්ට ඇත්තටම සත්‍යජිතුමා දේශනේ අහගෙන ඉන්නකොට හිතුණු එකම දේ තමයි එතුමා අපිට මේක ප්‍රතිපදාව ගැන කියන තැන ඇත්තටම කිව්ව මේ හිතේ තියෙන ප්‍රබාසරකම. ඒක නැති වෙනවා මේ පංච නීවරණ නිසා කියලා. එතකොට මේ පංච නීවරණ කියලා අපි හැම වෙලාවෙම වචන වලින් අහලා තිබුණාට ඊළඟට එතුමා අපිට කිව්වා සති සම්පජඤ්ඤය ගැන හොඳට අවබෝධ කරගන්න කියලා. ඉතින් මේ දේවල් වලින් එකතු කරගත්ත කරුණු ටිකක් විතරක් මතකයට ආපු නිසා හිතුව බෙදා හදා ගන්නම් කියලා. ඒ පංච නීවරණ වලින් නිදහස් වෙන්න නම් සති සම්පජඤ්ඤය අවශ්‍යමයි කියලා හිතෙනවා. මොකද නොදකපු දෙයකින් අයින් වෙන්න අපිට බෑනේ. ඒදී අපි දකින්න ඕන නේද කියලා. හොඳ සිහියෙන් හොඳ නුවණින් මේ දේවල් එතුමා කිව්වා මේක කොහෙවත් සිද්ධ වෙන්නේ නැහැ මේ මනස තුලමයි වෙන්නේ මේ ඔළුව ඇතුලෙමයි වෙන්නේ කියලා. එතකොට එහෙමනම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ දේ දැකලා මේ දේ දැකලා අයින් වෙන්න. එතකොට හිතුනේ ඇත්තටම මේ එතුමා කිව්ව ඒ දේ දැකලා ඉවත් වීම නිසා මනස ප්‍රබාස්වර තත්වයකට පත් වෙනවා කියලා. මේ ප්‍රබාස්වර තත්වය කියනකොට තවත් කොටසක් එකතු කළා එතුමා මේ පළමු ප්‍රභාස්වර ප්‍රඥා අවබෝධයට එනවා කියලා. මම හිතන්නේ මේ කියන්නේ සෝතාපන්න බව වෙන්න ඕනේ. එතකොට මේ ප්‍රභාස්වර මනසකින් ඇත්තටම මේ කොහොමද ඒක වෙන්න පුළුවන් කියන එක තමයි කල්පනාවට ආවේ. ඒකම එතුමා කියපු වචන ටික හොඳට හිතට ගත්තා. ඒකම මතක් වුණා අපි තවත් සූත්‍රයක අපි සාකච්ඡා කරා මේ මේ පළමු ප්‍රඥාව බෝධය කියන එක අතක්කාවචර අත්දැකීමක් කියන එක වගේ. තර්කයෙන් ගන්න එකක් නෙමෙයි කියලා. මොකද අපේ මනසට හුඟක් පුරුදු වෙලා තියෙන්නේ තර්ක විතර්ක වලින්ම ප්‍රඥප්ති වලින්ම ඉහළට යෑමක් තමයි. මොකද අපි එහෙම බැලුවොත් අපේ මනසේ හරීම ඉහළ තැනක ඉන්නවා තර්කයෙන්. මේ හැම දෙයක්ම තේරුම් යනවා. එතකොට මේ තේරුම් ගියා කියලා කියන්නේ සත්‍ය අවබෝධය වුණා කියලා කියන්නේ දෙකක් කියන එක තමයි සත්‍යජීතුමනි තේරුම් ගත්තේ. ඔබතුමාගෙන් තවදුරටත් ඒ ගැන දැනගන්න කැමති තිරුවන් සරණයි. අන්තිම ටිකේ මොකක්ද සත් දෙකක් කියලා කිය මොකක්ද එතන? ඒ කිව්වේ අපි ඇත්තටම මේ ප්‍රඥාවෙන් අපිට තේරුණා කියලා කියනවනේ. සත්‍යජිතුනේ ආ මට ඒක හොඳට තේරුණා කියලා. ඒ දෙයක් සත්‍ය අවබෝධයත් දෙකක් කියලා. ඒ මොකද සත්‍ය අවබෝධය කියන එක අටක්කාවචර වූ අත්දැකීමක් කියන එකයි තේරුම් ගන්න තියෙන්නේ. ඒක තර්කයට අහු වෙනවට වැඩිය තර්ක මනසෙන් ඉවත් වීමෙන් එන ප්‍රබාස්වරකමයි විඳින අත්දැකීමකින් ලබන අවබෝධයක් කියන අදහසයි සත්‍යජීතුමනි තේරුම් ගත්තේ ඒකයි කිව්වේ තේරුවන් සරණයි ඒක ගැන විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හොති විමුක්ත බව එනකොට විමුක්ත ඥානයකුත් වෙනවා ඒක ප්‍රතිවේක්ෂාවෙන් ආපහු තේරුම් ගන්නවා වචන හදන්න පුළුවන් ආපහු ඒක දැන් තථාගතයන් වහන්සේ නමක් ඒ ගැන කියන්නේ එහෙමයි ඒ අවබෝධ විමුත් දැන් විමුත් දස දසහංගෙහි සමන්නාගත අරහන්ත කියනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට අටයි ඊට පස්සේ විමුත් සහ විමුක්ති ඥාන ඔය ටික ඔක්කොම එකට දෙන ඊට පස්සේ මා දැන් ඒ කියනකොට ඒක දෙකක් කියලා කියන එක හරියට කියන්න බැරි කමක් තියෙන නිසා නමුත් අවබෝධය සහ අවබෝධය පිළිබඳ ඥානය සහ අවබෝධය කියන එක දෙක එකවරම එනවා එකවරම ඇවිල්ලා තියෙන දැන් අඳුරේ දැන් අපි හිතමු කාමරේ අඳුරුයි මා ස්විච් එක ඕන් කරන ලයිට් ස්විච් එකක් තියෙනවා මම ඒක ස්විච් එක දානවා අඳුරේ අයින් වීමත් ආලෝකයේ පහළ වීමත් ඒක දෙකක් නෙවෙයි ඒක දෙකක් නෙවෙයි ආලෝකේනකොට අඳුර අයින් වෙනවා අන්න ඒ වගේ ඒක කියන්නේ පෙරපසු නෑ ඒකට මේකට පස්සේ ඒ කියනවා කියලා නැහැ ඒ හිතන්නොනම් දැන් ඔය ඒ වචන වචන යතක්කා වචන කියන එක හරි ඒ අවබෝධය වචන ඔස්සේ ආපු එක නෙවෙයි. ඒ ඥානයක් ඒකට. ඒ තේරුම් ගියා. තේරුම් ගන්නට දෙයක් නැහැ කියලා ඊට පස්සේ දැන් දුකයි කියලා තේරෙන්නේ. අනිච්චයි කියලා ඒක තේරෙන්නේ. මේක නෙමෙයි දකින්න සතනන්නේ කියලා තේරෙන්නේ. ඒතර ඒ තැසෙනිල්ල අයින් වෙලා. දකින්න දෙයක්වත් තිබුණ නැහැ කියලා ඊට පස්සේ එනවා. නමුත් අනිත් අයට කියන්න ඕන නිසා අපෝ ප්‍රතිවික්ෂා ඥානයක් පහළ කර පහළ වෙනවා. ඒකින් අනුව තමයි ඊළඟට කියන්නේ. ඒක එහෙම වෙනවා. ආනන්තරිකයි කියේ ඒක අතරක් නෑ අන්තරය අතරක් නැහැ කියනකොට. ඒකත් මතකයේ තියාගත්තොත් හොඳයි අවසාන ප්‍රකාශයත් එක්කම බුදු සරණයි. තෙරුවන් සරණයි සතජිත. කවුරුත් කතා කරන්නේ අපරත් ඇහෙන්න ධර්මයේ කියන්න ප්‍රශ්න තියෙනවා නම් ඒවට ඒවත් ඉදිරිපත් කරන්න අවශ්‍ය සාකච්ඡා කරන්න ඕනේ කියලා හිතෙන ජාතිච්ඡන්ද මේ මේ ඊළඟ දවස් ඊළඟ සූත්‍රයේටම කියලා අපි සිලබස් එකක් කවර් කරනවා නෙවෙයි යුනිවර්සිටි වගේ ඒ නිසා මේ අපිට අවශ්‍ය දේ කතා කරන්න පුළුවන් මාර්ග ඒ සූත්‍රයට අනුබද්ධව සම්මා සම්බුද්ධ තෙරුවන් සරණයි සුපීතුමා. පද්මශ්‍රී මහත්මයා ඔබතුමාට පුළුවන් ද සාකච්ඡාවට එකතු වෙන්න? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සිල් දෙනාටම. ඇත්තම සූත්‍රය විස්තරය අවසන් වෙන වෙලාවේ යම්කිසි ගැටලුවක් ඇති වුණා. සතිජිරුමනි ඒ කියන්නේ සෝනදන්ලතුමා තථාගතයන් වහන්සේට ගෞරව දැක්වීම යම් විදියක මදිපුංචිකමක් Tamanට අලාභයක් වෙනවා කියන සිතුවිල්ලක නැගුණා නේද? ඒ කියන්නේ එතන යම්කිසි උඩරුකමක් මාන්නයක් වගේ දෙයක් නේද තිබුණේ. අනිත් එක වෙනත් අයුරකින් වෙනත් සංඥාවකින් එක දක්වනවා කියනකොට එතන එකට මේ අපි කියනා වගේ හොර හිත කියන තව කෙනෙකුට සංගවලා යමක් කරනවා කියන ඒ වෙනි සිතුවිල්ලකුත් එතන තිබුණා නේද? මේ කාරණේ ගැන මොන විදියටද අපි තේරුම් ගන්න ඕනේ? තේරුම් ගන්න. අවසරයි ඒ ඒකම ප්‍රශ්නයක් විදිහටත් කල්යනා මිත්‍රයෙක් ඉදිරිපත් කළා තියෙනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණගේ ඒ යෝජිත හැසිරීම වංචාවක් නොවේද සක්කාය දිට්ඨිය ප්‍රහාණය වූ කෙනෙකු තුලත් ඒ හැසිරීම තිබේද කියලා අපිට ඒ ඒ ගැනත් සමග සම්බන්ධ කරලා ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා පෙරවන් සම්මත ඔව් මා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ වීමට සිටීම ගැන කනගාටුයි. නමුත් ඒ නිසා තමයි මේ දේශපාලක මනස ගැන අනිවාර්යෙන් කියලා එයා සෝවාන් වුන්නේ එහෙම ඒ මෙතන සූත්‍රය අහලා නැහැ ඒකයි. එයා සෝවාන් වෙච්ච එයා දේශපාලකෙක්. එයා බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් කියන අහලා තිබුණ යන්තත් ඕන ශ්‍රද්ධාවත් ආවා උපාසකත්වයෙන් පිරිනැමුවා. නමුත් අර ආණ්ඩුකාරවරයෙක් හැටියට එයාගේ කට්ටිය ඔක තමයි දේශපාලන මනස කියලා කියන්නේ. දැන් අපි හිතමු අපිට දැන් බංග්ලාදේශ වගේ රටක චිතගොන් වගේ ප්‍රාන්තයක මුස්ලිම් දේශපාලකවරු පන්සල් වලට යනවා. මොකද ඒ පැත්තේ බෞද්ධ සෙනඟ වැඩි නිසා. අනිත් පළාත්වලට අවුරුදු නැත්තම් පන්සලක්වත් හදන්න දෙන්නේ නැහැ එතකොට. මම මේ දේශපාලනය ගැන කිව්වේ. සෝනදන්න සෝවන් නෙවෙයි. නෑ නෑ නෑ එයා දේශපාලක. එයාට අර ආදරේ ගෞරවය තිබුණ බුදුහාමුදුරන්ට. උපාසකත්වයක් පිරිනමනවා. ඒක අවධාරණය කළා මුල් දවසේ ඉඳලා මේක අපි දේශපාලක මනසක් තේරුම් ගන්න පුළුවන් හොඳ සූත්‍රයක් කියලා. සෝන දණ්ඩකින් ගත හැකි දෙයක් නෑ ඒ අපට අවශ්‍ය නෑ මේ කතා කරන අපට. නමුත් කතා එයා කොහොම හරි ඒ ඉහළ තත්ත්වේ ඉඳලා කොහොම හරි බුදුහාර බලන්න ගියා. මේ පන්සේ දෙනාම ගමත් ගම ඒ කොම දේශපාලකයෝ යන්න නම් එපා බලන්න කියලා. නමුත් එයා ගියා. බුදුහාර මෙහෙම වටනා කෙනෙක් මෙහෙම වටනා කෙනෙක් පුක්කරසාති බ්‍රාහ්මණ උන්වහන්සේ සරණ ගියා දුක්ඛ සාතියත් සත්‍ය අවබෝධය කරගත්තා. සෝවාන් වුණා. සෝන දණ්ඩ නෙවෙයි. හොඳට හුම්කන් දෙන්න උන් සූත්‍රයක් කියවනකොට. ඒ ප්‍රශ්න අහන එකත් හොඳයි. එතන තිබුණේම මේ මේ වචන සමහර මම භාවිතා කරේ නේ ඔය දේශපාලන වංචාව තමයි තිබුණේ. හැබැයි මෙතෙන්දී අර මේ රටේ දේශපාලකයෝ කියලා ගන්න එපා. ඒකට නෙවෙයි මෙතන යන්නේ. අපේ දේශපාලනකම අපි මොනාස්ටික් පොලිටික්ස් වලට ඇදලා ඉන්නවා. societies වල politics වලට යන organization politics වලට ඇදලා ඉන්නවා අපි. ඒ රූපහානියක් භාවිතා කරනවා ඒත් ඒක භාවිතා කරනවා. ඒ ඒ ඒ අපි හිතමු කවදාවත් කොතෙන්ද හරිනාම මේ සමාජ සීයේ කතා කරලා කියනවා මේක ගැන නම් අපි කතා කරන්නේ අපිට කතා කරන්න අපි නොකරන්න තියෙන්නේ කියලා. ඒ නොකරන්න තියෙන්නේ කියලා කියන්නේ ඒක හොඳ කතාවක් නිසා නේ අවශ්‍යදායක කතාවක්. එයාගේ එයා පිළිගන්න පක්ෂයට. ඡන්ද දෝෂ බය මෝහ වලට අහු වෙලා කියන්නේ. ඒ දේශපාලකයෙකු සතු ලොකුම දේශපාලන අර ක්ලේබ කියලා කියන්නේ මේ රටේ ක්ලේබ කියන්නේ හොඳ වචනයක් හැටියට නෙවෙයි මේ ස්කිල්ෆුල් කියන එක නෙවෙයි ක්ලේව කියන්නේ හරිම ක්ලේව ඒ නිසා ඒක තමයි දේශපාලකයෙක් හැටි ඒ නිසා ඒක එහෙමමයි මුලින් පටන් ගන්නකොට මේකේ දේශපාලන මනසක තියෙන ස්වરૂපය කියලා. එදා කතන්දරයකුත් අප සිහිපත් කරගත්තා. අර zen භාවනා ආශ්‍රමික ආරණ්‍ය ආරණ්‍යක ඉන්න කර්මස්ථානාචාර්ය මේ මහෞත්මයන් වහන්සේ දාගෙන පලාත් ආණ්ඩුකාරවරයා ගිහිල්ලා පණිවිඩයක් කෙරේ ඇතුළට ආරක්ෂක අමාත්‍යවරයෙක් ආරක්ෂක නිලධාරියෙක් අත මේ පලාතේ ආණ්ඩුකාරතුමා ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ කර්මස්ථානාචාර්යසෙන් හාමුදුරන් වහන්සේ පණිවිඩයක් කියලා ආණ්ඩුකාරවරුන්ට මේ පන්සලෙන් ඇවිල්ලා වැඩක් නැහැ කියලා. නමුත් ඒත් එයාට ආදරේ. භික්ෂුන් වහන්සේට බොහෝම කැමැති මේ ආණ්ඩුකාරතුමාලා තිබුණු වහන්සේගේ ගුණය දැන් මේ සෝන දාන්න ඇත්ත බුදුහාමුදුරගෙන ඇහුවා වගේ. එයාට ඇහිලා තිබුණා. ඊට පස්සේ යා ටිකක් කල්පනා කරලා දැනගත්තා මේ සෙන් හාමුදුරන් වහන්සේ කර්මස්ථාන ගුරුතුමන් වහන්සේ මොන තත්ත්වයේද කියලා කිව්වා නෑ ශ්‍රද්ධාවන්තෙක් ඇවිල්ලා ඉන්නවා ඉන්ට අවසරද කියලා අහන්නේ කියලා. ඒතකොට උන්වහන්සේ පණවිඩය ඇරියා ලියුමක් ලැබුව. ශ්‍රද්ධාවන්තයෙක් නම් එන්න පුළුවන්. ආණ්ඩුකාරය වෙරේ කෙටි දෙන්න බෑ. ඒක මුල්ම දවසේ අප කතා කළා. අප එතකොට ඇහෙන්නේ නැහැ කියන දේ සෝන දණ්ඩට උනේ ඒක. එයා හිතුව බුදුහාඳු මේ ප්‍රශ්න අහන්න නැත්නම් හොඳයි මට ඒක මං එතෙන්දී අනිත්‍යගේ අවඥාවට ලක් වෙයි බුදුහාරු කියන්න පුළුවන් සමන ගෞතමන් කියන්න පුළුවන් ওই ප්‍රශ්නේ උත්තරේන්න ඕන ඔහොම නෙවෙයි. ඒකට එයා ප්‍රශ්නයක් ඇහුවොත් එන්ට ඔක අහන්න ඕන ඔහොම නෙවෙයි නිසා දන්න දෙයක් ගැන. ඊට පස්සේම බ්‍රාහ්මණ තත්වය ගැන ඇහුවේ කරුණ රුක්තිය. ඊට පස්සේ ඒකෙන් සීලය දක්වා සීල ප්‍රඥා දෙක දක්වා ආවා. ඒ තථාගතයන් වහන්සේ පුරුෂ ධර්ම සාර්ථකේ නිසා හැම වෙන්නේ. අපත් එහෙමයි. අප ධර්මය අහන්ට එනකොට මෙතෙන්දි තරන් නෙවෙයි ඕන මාතෘභාවය අයින් කළ තෙන් ගන්න ඕන. පීතෘභාවය අයින් වෙන්නට ඕන. මාස්ටර්ස් ડોක්ටරේට් තියෙනම ඒ වයින් වෙන්න ඕන. වික්ෂු භාවයේ නොවික්ෂු භාවයක් තියෙනනම් ඒක අයින් වෙන්න ඕන. හුදු ශ්‍රද්ධාවන්තෙක් හැටියට අහුම්කම් දුන්නොත් විතරයි මේ ධර්මයේ තේරෙන්නේ. ඒක තමයි මුල්ම දාසේ අප හැමදුනාම අවධාරණය කරේ. ශ්‍රද්ධාවන්ත මනසට පමණයි සත්‍ය අවබෝධය ඉන්නේ. ඔළුවෙන් ඔළුවට කිසි දිනක යන්නේ නැහැ. සත් ආධ්‍යාත්මික දිගලන්නේ හදවතින් හදවතට පමණයි. ඒ සවචන වලට අසු නොවි හුදු තථාගත ශ්‍රාවකත්වයට අවදි වෙන්නේ ඒ සඳහා විවෘත වෙන්න. මෙයා අපට කරන්න පුළුවන්. අහවලා මම අහවලා අයින් වෙන්න එපා. ටයිම් එක නැතුව මේක දකින්න උත්සාහ කරන්න. සෝනදණ්ඩ දේශපාලකෙක්. ඔය අත්පේ ඒ ඒ කල්යාණ මිත් ක්ලිප් එකත්තයි කතා කරපු කවුරුත් කියපුවත් සම්පූර්ණයෙන් කාරි. ඒ ලুকু වංචනික තත්ත්වයක් තිබුණම එයාට සද්ද ඒ තනක් තියාගන්න ඕන සම්පූර්ණ ආත්ම නිවේදනයක් කරලා නැහැ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් උන්වහන්සේට ජීවිතේ පිරිනම වෙන පානුපේතං සන්නං ගතං කියලා පිළිගන්නේ කිව්වට. දේශපාලකයෙක් හිටියට වැඳෙන්නත් ඕනේ. යාගේ ඔක්කොම ඒකෙන් අයින් වුණොත් එහෙම අනිත් අය තව කෙනෙක් ඉන්නනේ ඒක ගන්න කැමති කෙනෙක්. යා ඊට පස්සේ කියනවා මෙන්න අර මේ ශාක්‍ය ජනපදෙන් ආපු ශ්‍රමණ තත්ත්වයේ ඉන්න කෙනෙකුට වැඳලා එයා දැකලා බිම් බැලලා වඳිනවා කියලා. දැන් දැන් ඕන තත්ත්ව අපි ওই ඔය හෙළ දූපතේ වුණත් එහෙම අපි හිතමු ඒ දේශපාලකෙක් යන්න ඕන මේ අයට විතරයි කට අපැත්තට ගියොත් අර පැත්තේ රාස් කැමති නැහැ. භික්ෂුණුත් එහෙම ඒකට වෙන් කරගෙන ඉන්නවා. මේ ඇත්තන්ට අපි යන්නේ මේ ඇත්තන් ළඟට. ඒකට මොකද යත්තන්ට මේ බලය සතම් බුදුහමගේ දේශපාලක බලයේ තියෙන මැතිමත් සම්බන්ධයට පසක් තිබුදී. මේ නම් දේශපාලන කතා කරන නෙමෙයි මේ සාසූත්‍රයට අනුරූප දෙයක්. ඒක මගේ ශේෂ්ත්‍රය නෙවෙයි. ඒ කින් නයින් අපේ අපේ මනසත් ඒ බලකාමී ඔස්සේ යන දෙයක්. ලිංගික කාමයට වඩා බලකාමී අපිව අභිභවා යනවා. අපිට ලොක්ක වෙන්න ඕනේ. ගෙදර හරි ලොක්ෙක් ලොක්ියක් වෙලා ඉන්න ඕන. දුවට පුතාට හරි ලොකුම පෙන්වන්න ඕන සමහරට අපිට ගෝලයට ලොකුම පෙන්වන්න. බොම් කී කර්ම භාවනා ගෝලයට සමහරට යාත් මං කියන දෙයක් කරන්න කැමති කියලා සතුට වෙන්න පුළුවන්. අන්න එහෙම එකක් වෙනවා. ඒකට අර මම ලොකු වෙනවනේ මම මම කියන්නේ මම කිය සත්‍ය විශාල වෙනවා. මට අගයක් දෙන මං ඒ විදියට. ආසයි ඩොමිනේට් කරන කක්ෂය තියෙනවා. ඒ වගේම අයිමෙන් අපි උත්සාහ ගන්න ඕන බුදුසන්න සමාවෙන් පස්සේ කතා කළාට. මම තින් සත්‍යතුමා සමාවෙන්න ප්‍රශ්න ඇසීම ගැන මම ඊළඟට යොමු නෑ නෑ ප්‍රශ්න ප්‍රශ්නේ අහන්න ප්‍රශ්නේ ප්‍රශ්න ඇහුවේ නැත්නම් ඒකට තමයි සමාවෙන්න ඕනේ. අද ප්‍රශ්න ඒ ගැන සමාවෙන්න කියන්න ඕනේ. ප්‍රශ්න ඇහුවාම සමාවෙන්න එපා. ප්‍රශ්න <laughs> බොහොම පිං ගුණ මහත්මයා ඔබතුමාට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා තෙරුවන් සරණයි තෙරුවන් සරණ මම පොඩ්ඩක් පළක් වෙලා සම්බන්ධ වුණේ අහගෙන පස්සේ පොඩ්ඩක් සම්බන්ධ වෙන්න තෙරුවන් සරණ දේවරුක් මහත්මයා ඔබතුමාට යම් කිසි දෙයක් සඳහන් කරන්න නැති කියලා හිතෙනවා තෙරුවන් සරණයි අවසරයි සත්‍යජිත් මණී අවසරයි කල්‍යාණ මිත්‍රේනි මම හිතන්නේ ඉතා වටිනා සූත්‍ර දේශනාවකට අපිට සමන් දෙන්න අවස්ථාව ලැබුණේ අද උදේ ඒ වගේම කල්‍යාණ මිත්‍රෙන් සත්‍යජිත් මම විස්තරයට අමතරව කල්‍යාණ මිත්‍රෙන් කරපු විස්තර එක එක කොටසක් හිතට වැදුනේ පැත්තක් තමයි මේ සීලය සීලෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයත් මේ පෝෂණය වෙන ආකාරයේ තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරන විදිහින් ඉතින් එතනදී සීලය අපි දන්නවා අපි සීලය මුලින් ආරක්ෂා වෙනවා නම් සීලයකට පොරොන්දු වෙනවා නම් සීලයක් රැකින්න ඒක බොහෝ වෙලාවට සමහර විට කර්ම ඵල විපාක ආදී වශයෙන් එහෙම නැත්නම් ඒ කර්මඵල මූලික කරගෙනම කරන දෙයක් වගේ කියලා හිතනවා මොකද දැන් එකක් අපිට මේ මේ මේ ලෝකේව ඒකේ අපි සීල් නොරැක්ක සීලයකට නැති මේ ලෝකෙම අපිට ඒකේ විපාක තියෙනයි වගේම ඒක පරලොවටත් යහපතකට සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අදහස් ඒ වගේ අවබෝධයන් අනුව තමයි මට හිතෙන්නේ සීලයකට යොමු වෙන්නේ නම් දැන් සීලයකට යොමු වෙලා දැන් මේ සූත්‍රය සඳහන් කරනවා වගේ බොහොම මම හිතන්නේ අලංකාර උපමා කීපයක් තියෙනවා මේ සීලයකට සම් සීලයකට ආරක්ෂා කරගෙන හිත ටිකක් සංසුන් වෙලා ඒ වගේම සතිය වැඩුවාම ඒ ඇති වෙන නිදහස නිවහ ඒක කියන්නේ ලස්සන උපමා කීපයක් මම හිතන්නේ තියෙනවා. දැන් අර ණය ණය ණය වෙලා තියෙන කෙනෙක්ගේ ණයෙන් නිදහස් වුණාට පස්සේ තියෙන සතුට වගේ ඒ වගේම රෝගයක් එක්ක හැදිලා ඉන්න කෙනෙක් රෝගය සුව වුණාට පස්සේ එන සතුටක් වගේ මිහිර ගෙදරක ඉන්න කෙනෙක් ඒ ගෙදරින් නිදහස් වෙලා සමුද්‍ර ඒ යම් අවශ්‍ය විදිහට කෑම ගන්න මා බාධා කරන් දක්කාරුණික ලෙස ඒ ටික කිව්වේ ධානවලටයි ඒ උදාහරණ කීපේ තියෙන්නේ කා ධානයේ නීවරණ වලට නීවරණ වලට නීවරණ වලට එහෙමයි සත්‍ය එහෙමයි සත්‍ය ජීතමනි ඔව් ඒ ඔව් දී ටික මම හිතන්නේ ඉත වැඩක දැන් එතනදී අර තව දෙයක් තමයි දැන් කොහොමද එතකොට අර අපි ඒ ඊට පස්සේ දැන් ඒක කොහොමද ඒක සීලේ ශක්තිමත් වෙන්නේ කියන එක තහවුරු වෙනවා ගැතියක් කියලා හිතලා මොකද එතකොට අපිට තේරෙනවා මේ අර අපි හිතමු දැන් කාම ලෝකේ මොකක් හරි පස්සේ ගිය වෙලාවක හරි වගේ දැන් ගොඩක් අපි දන්නවා කාම ලෝකේ යම් යම් දේවල් වලට මොන තරම් එක හරි වේවා දැන් ගොඩක් බැඳිලා තියෙනකොට ඒකේ තියෙන පීඩාව පීඩාකාර ගති ඒව නොදැනව නෙමෙයි පොඩ්ඩක් හරි ඔලෙ හැදලා බලනකොට නමුත් අර වගේ මිදිච්ච තැනක තියෙන සහනය මම හිතන්නේ අන්නේ ඒ වගේ වෙලාවකදී වුණත් අර සීලය සාහවුරු වෙන්න උදව් වෙනවා කියලා හිතනවා ඒ වගේම තමයි මම හිතන්නේ ඊට එහා තව යනකොට සීලේ සමහරට තව තවත් ධානය මට්ටම් මේ වගේම ප්‍රඥාවල් අපි හිතමු දැන් අපි කර්මඵලය ගැන විශ්වාසයක් තියාගෙන පටන් ගත්තා. නමුත් අපි තුම අපිට අපේ පෙර භවයක් දකින්න එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ පෙර භවයක් දකින්න වගේ නුවණක් ඇති කරගත්තා නම් එතකොට අපිටම තේරෙනවා මේ සංසාරේ කොච්චරක් කරදරද කියලා. ඉතින් ඒ වගේ වෙලාවක කරදරද ඒ වගේම භයානකද. ඉතින් ඒ වගේ වෙලාවක අර සීලය තහවුරු වෙන ගතියකුත් හිතන ඒ ආදී වශයෙන් අර සීලෙන් ප්‍රඥාවත් එතකොට ප්‍රඥාවෙන් සීලයත් තහවුරු වෙන ගතියක් කියලා හිතට ආවා. අර කාම ලෝකයේ තියෙන මේ ඒ පැඳින ගතිය මං හිතන්නේ මේ මේ සෝනදණ්ඩ සිස්තුමාගෙත් පැහැදිලි වෙනවා මට හිතෙන්නේ එතනදී තිබෙන අර හොර ගති එහෙම නැත්නම් උඩබු ගතකට වඩා බය වගේ කියලා හිතනවා බයකට බයටම තමුන්ගේ ඒක මම හිතන්නේ බය හැමතිස්සෙම මේ කාම ලෝකේ යම් මේ කුමන தත්ත්වෙ වුණත් තියෙන දෙයක් උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් අපි විවාහ වෙලා සාමාන්‍ය පෞල් ජීවිතයක් ගත කරන සාමාන්‍ය මිනිස්සු නම් ඒත් බයක් තියෙනවා මේ පෞල ගැන පවුලිත දරුවන් සමාජිකයන් ගැන බයක් මෙයාගේ ආරක්ෂාව එතකොට මෙයාට තියෙන එදිනෙදා දේවල් කරගෙන යන්න තියෙන දේවල් හැම තැනම තියෙන ලොකු අපි හිතමු දැන් සමාජලාට හිතනවා ටිකක් ඉහළට ගිය කෙනෙක් අපිට විශාල මුදල් තියෙන කෙනෙක් දැන් අපිට සොනදණ්ඩ වගේ සිස්තුමා වගේ ඉහළට ගිය කෙනෙක් ඒ ඒ අදාළ තලයේ තියෙන බය මගේ පුරුෂ පිරිස නැති වෙලෙයිද ඒ තනතුරට තව තව තව තව ඇලෙන්න ඒන බයගතිය වැඩි කියලා හිතනවා ඒක නැති වෙලා යන. ඉතින් ඒකෙම මම හිතන්නේ ඒකයි කියලා හිතනවා එයා මේ සතාගතයන් වහන්සේට වඳින්න බය වුණා. බයවිල්ලක් බය තමුන්ගේ සත්‍ය නැති කියන බය කියලා තමයි හිතුනේ දරුවන් සරණයි. එයා ප්‍රශාන් මහත්මයා ඔබතුමාට පුළුවන් සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි හැමෝටම ඇත්තටම දැන් අර පොලිටික්ස් ගැන කියපු වෙලාවේ මට හිතුනේ දැන් සමහරක් වෙලාවට අපි මේ excuse ඇති කරගන්නවත් එක්ක ඇත්තටම මම නම් ඒක කරන මගේ වැරද්දක් කියලා මම දැනලත් තියෙනවා මේ දැන් අපි <laughs> සීලයෙන් එහෙම ටිකක් ඈත් වෙන වෙලාවල් තියෙනවා මේ අපි දැන් මේ ඉන්න ජීවිතයේ අපිට සම්පූර්ණයෙන්ම මේ මේ සමහරක් වෙලාවට පංචශීලයවත් රැක ගන්න බැරි වෙන අවස්ථා පවා තියෙනවා දැන් මම උදාහරණයක් විදිහට මේ දැන් මම ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ ටිකක් රිමෝට් ඒරියා එක උනත් මෙහෙත් මොන හරි තියෙන වෙලාවට සමහරක් වෙලාවට අපි මේ අර සෝෂල් ඩ්‍රින්කින් කියලා වගේ ඒ කියන්නේ එහෙම වෙලාමල් තියෙනවා. ඉතින් මේ ගොඩක් වෙලාවට ගිල්ටි යන්න කලිනොත් හිතනවා යනවද නොයනවද යනවද නොයනවද. නමුත් නොගින් වෙල්කමටත් යනවා. ගිහිල්ලා එහෙම නොගියපු කාලෙකුත් තිබුණා. ඇත්තටම මම අවුරුදු 3ක් විතර මේ එහෙම පස්සේ ඇත්තටම එක දවසක් මම මොකක් හරි සත්‍ය ජීවිතමක් කියපු දෙයකින් තේරුම් ගත්ත සමහරක් වෙලාවට ඒ අර අපි හිතේ ඇතිවෙන මේ ඒ නොසන්සුන්භාවය උනත් මේ ඒ තරම් එච්චර හොඳ නෑ අපිට මේ මේ සිතන කියලා කිව්වේ නෑ නමුත් මේ පුළුවන් නම් ඒක මේ කියන්නේ ආයේ සමා සමාදම් වෙන්න මේ ඒ අවස්ථාවට අනුව ක්‍රියා කරන්න කියන එක. ඒ කියන්නේ දැන් පවුලේ දෙයක් නැත්නම් දැන් මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ වගවගා කියලා පැත්තක දැන් මෙතන උනත් අපේ දැන් සිංහලයි නෝ දෙමළයි ඉන්නවා මුස්ලිම්යි ඉන්නවා ලංකාවෙන් පැමිණිච්ච සමහරක් වෙලාවට දැන් අපිට අවුරුදු 100ක් තිබුණා ඊයේ මෙහි දැන් එතනට ගියාම උනත් දැන් ඒ වගේ දේවල් වලින් පවා මම කාලයක් ඉතින් ඇත්තටම මේ අයින් වෙලා වගේ ඉන්න හිතාගෙන හිටියා. නමුත් එතකොට ලොකු ඝර්ෂණයක් එනවා. ඉතින් මොකද හේතුව දැන් දැන් ෆැමිලි එකට අවශ්‍ය දේවල් දැන් මගෙන් කෙරෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒ වගේම දැන් මෙතන තියෙන සොසයිටි එකට ඔව් ඒ ඉතින් ඒක බැලන්ස් එක ගන්න කොහොම හරි විදියක්. දැන් එතකොට දැන් ඔය සෝන දණ්ඩ සිටුතුමාට වගේ <laughs> තිබ්බ ප්‍රශ්නෙත් ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ ඇත්තටම කලින්ම තේරුම් ගන්න තමයි. සිටුමානේ ආණ්ඩුකාරයෙක්. ආණ්ඩුකාර ඔව් ආණ්ඩුකාර එතුමා මේ දැන් එතකොට මේ දැන් බුදුහාමුදුරුවෝ ඉස්සලාම මේ ශ්‍රද්ධාවන්තයෙක් නම් එන්න කියලා කියපු වෙලාවේ තරම් තේරුම් ගන්න ශක්තියක් දැන් එතනදිම මේ බුදුහාමුදුරේ මේ ප්‍රශ්නේ දැකලා තියෙනවා මෙයාට මේක තියෙන මේ ලොකු බාධාවක් කියලා. මේ ඉතින් මේ ඒ වගේ ඉතින් අපිටත් ලොකු බැමි තියෙනවා. දැන් බුදුහාමුදුරත් යනකොට මොකද්ද රාහුල කුපන්න බැම්මක් හටගත්තා කියලා මේ කිව්වෙත් ඉතින් ඒක තමයි දැන් මේ අපි මේ මේ ඉන්න ජීවිතේ අපිට කරන්න පුළුවන් දේවල් මේ පුළුවන් විදියට දැන් සමහරක් වෙලාවට ඉතින් මේවට දැන් සම්‍යක් ප්‍රයෝගයේ විදියට කරන කරන දේවල් තියෙනවා ඒවත් කරන්න පුළුවන් ඊට පස්සේ මේ ඒ වගේම දැන් සමහර ටීචර්ස්ලා ඉන්නවා සමහර අය කියනවා මේ ඔය බොන එක නවත්තන්න ඕන එකපාරටම මේ ඒවා නිකම්ම ඇල්ලේ Facebook එකට යන එක නිකම්ම ඇල්ලේ. ඇත්තටම ඒවා වෙනවා. දැන් මම මටත් ඒක තේරුම් ගත්ත දෙයක් තමයි ඒක වෙනවා. නමුත් මේ ඒ ඒ ඒ වෙයි ආනිසංශය අපි අපි මොකද අපි හොඳටම තේරුම් ගන්න තියෙනවානේ දැන් මොනවාද මේකේ මේ මූලයන් කියලා. දැන් අපිට මොන හරි යම් කිසි ලෝභකමක් එතන තියෙන නිසා තමයි අපි ඒවට යොමු වෙන්නේ. දැන් මේ නිකන් හරි එතනදී දැන් බලයට හරි මොන හරි දෙයකට ඒක මේ අපිට තියෙනවා. ඒ කල්වියට ගිනි පුඟුලක් පුඟුලක් මොකක්ද කියලා මට ඒ වචනේ හරියටම මතක නැහැ. ඒ අර තියනවා වගේ ඒක මතුවලා එනවා. ඉතින් මේ කොහොම හරි ඒකනේ ඉතින් දැන් බුදුහාමුදුරුවන්ටත් එච්චර භවයක් ගියා නම් අපිට මේක එකපාරට මේ මේ කරගන්න බෑයි කියන එකත් තේරුම් අරගෙන ටික ටික ඉදිරියට යන්න ඕනේ කියන එකත් එහෙම තේරුම් ගත්ත නිසා එච්චර ලොකු පසුතැවීමකින් නැතුව මේ තව මම උදාහරණයක් කියන්නම් ඇත්තටම දැන් අපේ අපි අතරම කවුද මෙහි දැන් රිමූව් තැනක් නමුත් අපි මෙහි සමහරක් වෙලාවට අපි කොහොම හරි දවස් දෙකක් හරි බණ භාවනා වැඩසටහන් එමත් තියෙනවා. ඔය දරුවත් මහත්තයාට අපිට උදව් කරා එකපාර. තවත් ශ්‍රීලන්තේ හාමුදුරුවන්වත් කියන්න ගත්තා. ඊළඟදී තවත් හාමුදුරු නමක් ආවා. ඉතින් නමුත් එක්කෙනෙක් ගිහිලා කියලා තියෙනවා හාමුදුරුවත් එක්ක හාමුදුරනේ මේ කොච්චර වුණත් මේ හිතට මේ මේ අරමුණු දැන් මේවා එනවා කොහොමද නවත්තන්නේ කියලා. ඉතින් ඇත්තටම ඒක බොහොම මේ මේ මේ හාමුදුරු ලස්සන්ට මේ කියලා දුන්නේ. ඉතින් දැන් අර අපි පාට ඒව නවත්තන්න බෑ. එන එන එක එනවා මේ ඉතින් අර අපිට දැන් මේ ටිකක් මම මේ මේ ආඩම්බරකමකට කියනවා නෙමෙයි මට හිතෙනවා අපි දැන් මේ මේ මණ්ඩපේම දැන් මා නැවතවරක් අපි සාකච්ඡාවට සම්බන්ධ වෙමු. අපිට මේ ජයන්ත මහත්මයා ඔබතුමා කිව්ව මේ සාකච්ඡාවට ධර්මදේශනාවේ පහුගිය කොටස් ඇහුවේ නැති නිසා මේ මම ප්‍රශ්න ඇහුවේ නැහැ. අපිට මේ කල්යාණ මිත්‍රයේ ප්‍රශ්න කීපයක් අහලා තිබුණා. අපි ඔබතුමා ගෙත්තේ ප්‍රශ්න යොමු කරලා ඔබතුමාගෙන් මේ පිළිතුරු බලාපොරොත්තු වෙන අඩුපාඩු තියෙනවා නම් සත්‍යතුමා අපිට ඒවා කාර්මිකව පහදා දෙයි කියලා හිතනවා. මහත්මයා මාසේ මම හිතන්නේ රොෂාන් මහත්මයාගේ අවස්ථාන කරාදි කියලා අහලා ඉන්නේ නේද? සමාවෙන්න. රොෂාන් මහත්මයා ඔබතුමා සාකච්ඡාව අවසන් කරාද? මෙහෙමයි මොකක් හරි විසඳීමක් වුණා නමුත් කමන්නේ මම හිතනවා ජයන්ත මහත්මයාට අපි අවස්ථාව දෙමු. ජයන්ත මහත්මයා මට මතක විදිහට පළවෙනි ප්‍රශ්නේ අහලා තිබුණේ අෂ්ට සමාපatti කියන්නේ මොකක්ද කියලා. ඊළඟට මේ අහලා තිබුණා ශුෂ්ක විදර්ශනාව ගැනත් ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. පිරුවන් සරණයි සත්‍ය සමාය තුන් හැමෝටම ශුෂ්ක විදර්ශනාව කියලා කියන්නේ සමෝධනේ සමාධි යක් කියන්නේ අපි දැන් සාමාන්‍ය දන්න සමාධි හැටියට ධ්‍යාන සමාධි පදවා නොගෙන අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් සංස්කාර ධර්ම මෙනෙහි කරමින් නැත්නම් වගේ සංස්කාර ධර්මයන්ගේ තියෙන ඇත්ත ස්වභාවය තේරුම් ගන්න දරණ මහත්ය තමයි ශිෂ්ක විදර්ශනාව කියන්නේ. එතනදී සාමාන්‍යයෙන් අපිට කියන්නේ යම්කිසි සමාධියක් සමාධි මට්ටමකට ගිහිල්ලා ඒ සමාධිය හිත තැන්පත් වුණාට පසුව විදර්ශනාවට යොමු වෙන තත්ත්වයක් අපි ගන්නවා සමත මූලික සමතක පූර්වාංග විපස්සනා කියලා ඒ වගේ විපස්සනා පූර්වාංග සමතේ වගේ ක්‍රම තියෙනවා මේ ශුෂ්ක විදර්ශනාව හැටියට මම හිතන්නේ පසු කාලීනව බුරුම ඒ වගේ තැන්වලදී විශේෂයෙන්ම මතක ක්‍රමයක අනුව විදර්ශනා කිරීමක් තියෙනවා. ඒ තමයි සමතේකට යන්නේ නැතුව යම් කිසි සිත අපි හිතුවොත් එහෙම මූලික වශයෙන් යම් කිසි තැන්පත් භාවයක් ලබා ගත්තට පස්සේ විකානාපාන සතිය හරහා වෙන්න පුළුවන් නමුත් වෙනත් කර්මස්ථානයක් හරහා සිතේ යම් කිසි එකඟතාවයක් ආවට පස්සේ කියන්නේ නීවරණ ස්වභාවය අඩු කරගත්තට පසුව යම් කිසි සංස්කාර ධර්මයන් පිළිබඳව ඇති හැටියට බලන එක තමයි ශුෂ්ක විදර්ශනාව කියලා කියන්නේ මේ දේවල් වල තියෙන අපි දන්න සංස්කාර වල තියෙන නිමිත්තට තමයි අපි රැවටිලා තියෙන හැම වෙලාවෙකම ඒ නිමිති අයින් කර කර ඇතුළත තියෙන දේවල් වල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය බලන එක තමයි මොකද ප්‍රඥප්ති වල අනිත්‍ය දුක්ඛනාත්ම භාවයක් බලන්න බෑ අපිට ඒක ප්‍රඥප්තියක් හැටියට බලන්න බැරි නිසා ඒ ප්‍රඥප්තිය ඉවත් කරලා ඇත්ත වශයෙන්ම තියෙන මොකද්ද කියන තේරුම අරගෙන තමයි බලන්නේ කය මොනක් කය දිහා බලන්න දැන් සම්පූර්ණ කය හැටියට නෙවෙයි කොටස් වශයෙන් හෝ ඒ වගේ දේවල් සම්බන්ධ ඒ කියන්නේ ධාතු හැටියට හෝ ආයතන හැටියට ඒ වගේ විදර්ශනා කරන්න පුළුවන් කමක් තියෙනවා ඒක තමයි ශිෂ්ට විදර්ශනාව කියන්නේ. එතකොට අපි අර අර්පණා සමාධි කියන කොටසට නොයා, ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන, දෙති ධ්‍යාන කියන ඒ වැනි තත්යකට නොයා සිතේ නීවරණ දුරු කරන මට්ටමේ උපචාර සමාධියකට ඇවිල්ලා එහෙමත් නැත්නම් අපි එහෙම නම් කරන්නේ නැත්නම් අපි හිතනවා අපේ හිත දුවන්නේ නැතුව එකලස් වෙලා තියෙන වෙලාවක යම් කිසි කමටහනක් ඔස්සේ එහෙම හිත එකලස් වෙලා තියෙන අවස්ථාවකදී විදර්ශනා කිරීමයි කියලා. ශුෂ්ක විදර්ශනාව කියලා කියන්නේ. අෂ්ට සමාපatti කියලා මම නම් දැක්කේ නැහැ ප්‍රශ්න අහලා මම හිතන්නේ ඒක තමයි අහලා තිබුණේ මතක හැටියට ශ්‍රීමති මාසි ඊට අමතරව කියන්න ඒ මහත්තයා ප්‍රශ්න කීපයක් අහලා තිබුණා පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන අෂ්ට සමාපatti යන කොහොමද කියලා මහත්තයා ඒක අර පංචක ක්‍රමයෙන් පොඩ්ඩක් පැහැදිලි කරොත් ඉතා කෙටියෙන් බොහොම පිං අෂ්ට සමාපatti කියලා කියන්නේ රූප ධාන අරූප ධාන කියන දෙකම එකතු කරාම අටක් වෙනවා ධාන රූපී ධාන හතරයි ප්‍රථම ဒုတိ ය තතිය චතුස්ථ කියන ඊළඟට ආකාසානංචායතන විඥානංචායතන ආපින්චඤ්ඤායතන නියෝසඤ්ඤානාසඤ්ඤායතන කියන ඒ ධාන වැඩිම තමයි අෂ්ට සමාපatti කියලා කියන්නේ ඒකට ඕනම වෙලාවක ඒ කියන වශීභාවයකින් පුරුදු කළ කෙනෙකුට ඕනම වෙලාවක ඕනම තැනකදී ඕනම කාලයක් තමන්ගේ හිතේ විදිහට ඒකද සමවදින්න නැගිටින්න ප්‍රතිවේක්ෂා කරන්න ඒ වගේ හැකියාවන් ලැබෙනවා. ඒකට කියනවා පංච වශී භාවයන් කියලා. ඒකට එහෙම කරාම තමයි අපි කියන්නේ අත් සමාපත්තිලාභී කියලා. ඒක තමයි ඒකට දෙන්න දෙන්න පුළුවන් ගන්න තරමින් ඊළඟට මට මේ සූත්‍රය අනුව තේරිච්ච දෙයක් තමයි සත්‍යීතුමනේ මෙතනද සීලයයි ප්‍රඥාවයි දෙක තමයි බොහොම يعني සීලෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයත් يعني එකිනෙකාට උදව් කරන හැටි තමයි එතනදී පැහැදිලි කරලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් දන්න විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥා. ඒක සමාධි කියන වචනේ මෙතන සඳහන් වෙලා නැහැ. නමුත් අපිට තේරෙනවා සීලය කොයිතරම් දුරට වඩන්න ඕන කියලා බලන අවස්ථාවේදී අපි දන්නවා සමාධි සංවර්ධනික සීලය කියලා. ඒ කියන්නේ සමාධියට උදව් කරන සමාධිය ලබා දෙන තරමට සීලය දිනු කරන්න ඕනේ කියලා. ඊට පස්සේ සමාධිය කොච්චරද කියලා බලන අවස්ථාවේ අපි සමාධි භාවනා සූත්‍රය වගේ තැන්වලදී කියන්නේ සමාහිතෝ භික්ඛවේ යථාභූත සම්පජානාති කියලා. ඒකෝ යථාභූත ඥානය ලැබෙන්නේම සමාධිය. එතකොට අපිට තේරෙන දෙයක් තමයි මෙතන සීලයයි ප්‍රඥාවයි කියලා දෙක විතරක් මෙතන මතු කරලා පෙන්නුවාට සමාධිය කියන එකෙන් තොරව සීලය ප්‍රඥාව ගැන කතා කරන්නත් බෑ. ඒක නිරතුරුවම ඒ දෙකෙන් පෝෂණය වෙනවා කියන එක. එකිනෙකාගෙන් පෝෂණය වෙවි යන දෙයක් හැටියට හිතෙනවා. ඒකනත් වැරද්දක් තියෙනවා නම් මතු කළා කතා පහදලා දෙන්න සත්‍ය තුනේ පස්ව අවස්ථාවක. හොඳ ඒකවත් සම්මාසින් සම්මා සම්බුද්ධ සරණයි. දැන් ඒ අර සීල පඤ්ඤා විසුද්ධිය ගැන ඒ සෝනදණ්ඩේ ආන්දුකාර බ්‍රාහ්මණතුමයි කියන්නේ. එයා තමයි කියන්නේ ශීල ප්‍රඥාව තමයි කෙනෙකුට උදව් කරන්නේ. ඒකේ කාලේ ප්‍රචලිත කතාවක්. ශීලයෙන් ප්‍රඥාව, ප්‍රඥාවෙන් ශීලය. ඒක ප්‍රඥාව කියන දැන් පරම සත්‍ය අවබෝධය සම්මාදිට්ඨියෙන් ප්‍රඥාවම නෙවෙයි කතා කරන්න ඇත්තියා. එයා දන්නේ ඒවා. බුදුරජාණන් වහන්සේ තෙන්දි අහනවා මොකද්ද සීලය මොකද්ද ප්‍රඥාව කියලා. එතකොට එයා කිව්වත් එච්චරයි වචන දෙක විතරයි අප දන්නේ ඉන්හා සාර්ථකත්වයක් කරන්න බෑ. ගෞතමයන් වහන්සේට මේක තේරුම් කරලා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔය අනු මේ අනුපපටිපදාම නෙවෙයි ඒකත් කියන්න පුළුවන් වචනේ හොඳයි දෙක මේ ඔය සීලය, චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල, පසේන්ද්‍රිය සම්වර ඒ ඔක්කොම කතාවට උන්වහන්සේ ඇතුළු වෙන්නේ ප්‍රඥාව. උන්වහන්සේ තෙන්දි ප්‍රඥාව කීවේ අර මේ වචනේ පාවිච්චි කරා නාම රූප පරිච්ඡේද කියලා ඒකමත් නෙවෙයි රූපය රූපය සහ විඥානයේ කියන ඒ දෙක බැඳිලා තියෙන හැටි දකින්න. එතනින් තමයි ප්‍රඥාව පටන් ගන්න. කියලා. එතනින් පටන් අරන් ඔය කියපු පංචාභිඥා දිනු කරගෙන යන එක ත්‍රිවිද්‍යා ලැබෙන එක කියන බුදුරජාණන් වහන්සේ කතා කළා. ඔය සීල පඤ්ඤාන කතාව ඒ ඒ බ්‍රාහ්මණ ඒ බුද්ධිමත් කෙනෙක් ඒක උගතේ කාලේ එතකොට එයාගේ කතාව තමයි සීලය ප්‍රඥාව සහිතව මේ දෙක තියෙන්න ඕනේ කියලා. බුදු බ්‍රාහමණෙක් කවුද කියලා පනවන්න නම් එයා බුදු කිව පහක් තියෙන්න ඕනේ කියලා. බමුණු කුලයක ඉපදලා තියෙන්න ඕන, වේදේ දැනගන්න ඕන, උසස් වර්ණයක් තියෙන්න ඕන. ඊට පස්සේ බුද්ධශීලී බව භාවයේ තියෙන්න ඕනේ. ආචාරශීලී වෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න එතන ප්‍රඥාව කියලා කිව්වේ එතන ඒ වචනේ පාවිච්චිලාට දැන් යමක්ම තේරුම් කරගන්න පුළුවන් දැනුමක් තියෙන. දැන් ඥාන නොලෙජ් එක නෙවෙයි. අවබෝධයක් තියෙන්න ඕන කියන්නේ. ඊට පස්සේ බුදුහාමරේ පහෙන් හතරකට ආව හතරෙන් තුනකට ආව ඒ තුනෙන් දෙකකට ආව ඊට පස්සේ ඇහුවා ඒ දෙකෙන් එකකට යන්න පුළුවන්ද කියලා. ඒතර බෑ කිව්වා. මේ දෙක තියෙන්න ඕන. සීල පඤ්ඤා දෙක තියෙන්න ඕන බ්‍රාහ්මණෙක් හරි වෙන්න. ඒතර බුදුහාමෝ මොකද්ද සීල පඤ්ඤා කියන්නේ කියලා. බුදුහාම අනුමත කළා කිය සීලේ සහ ප්‍රඥාව තියෙන්න ඕන. අතින් අත හොදනවා වගේ කියලා. නැත්තම් ඒක කරන්නට බෑ කියලා. නමුත් සීල සමාධි ප්‍රඥායි තථාගත අනුශාසනිකේ හේමමයි. නමුත් අපි දැනගන්න ඕන අපි නැත්තම් සීලබ්බත පරාමාසයට යනවා. සී පඤ්ඤා නැති සීලයකට. සීලබ්බත පරාමාසයට යනවා. නමුත් මේකේ ඒ ආණ්ඩුකාරතුමා තමයි සීල ප්‍රඥා දෙකෙන් අතර කෙරේක ලෞකිකත්වයේ පිළිබඳ කතා කරනකොට ආපු දෙක. බුදුහාමගේ සීල සමාධි ප්‍රඥා ওই විදිහට කතා කරන දෙය තමයි. බුදු සරණයි බොහොම හොඳයි අවධානයෙන් ඉන්නේ. බුදුසන්න දැක්කේ අප්‍රමාණ සිංහයක පැහැදිලි කරලා පෙරවන් සරණයි. පෙරවන් සරණයි අපේ කල්යාණ මිත්‍රයා එවපු ප්‍රශ්න වලින් එකක් මට මේ මතක් වුණේ අර වංක භාවයේ එහෙම නැත්නම් මේ සොනදන්න බ්‍රාහ්මණතුමාගේ මේ අර බුදුජානන් වහන්සේ මේ අනිත් ත්‍රිස ඉදිරියේදී හැසිරෙන විදිය එයා පැහැදිලි කර කරා ඒ සොනදන්න බ්‍රාහ්මණතුමා සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් නම් එහෙම කරයිද කියන ප්‍රශ්නයක් තිබුණා වගේ මතකයි අතනම සතේතුමා මට එහෙම හිතුනේ සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් තුල තියෙනවා නේද ලක්ෂණ හතරක් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය කෙරෙහි යවිච්ච ප්‍රසාදයක් ඊළඟට ආර්යකාන්ත සීලයක් ඒ ආකාරයට මම කියන්නේ කියන ආත්ම ස්වභාවය දුරු කරපු කෙනෙකුට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ නේද එහෙම කරන්නේ නැහැ නේද කියන අදහසක් ආවා ඒක ඒක ගැන පැහැදිලි කරලා දෙන්න එක වැරදි නම් ඊළඟට අහලා තිබුණා ප්‍රශ්න මම මෙතෙන්දි බාධා කරන්න මේ ඒ කතා කරන ඇත්තා කියනවා ඒ සාතේය කියන ඒ සෝන දණ්ඩ අන් ඒ බ්‍රාහ්මණ ගැන නෙවෙයි අහන්නේ එයා සෝවාන් වූ එක නෙවෙයි එයා ඒක දන්නවා දැන් එයා කියනවා සාතේය බවයි ඒ ධර්මතාවයේ ඇති වෙන්නේ නැද්ද සෝවාන් වීම සමජිචයන. ඒතකොට ඒ සාතේය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියන එක මා දන්නේ නැහැ නිසා ඒකට නිර්වචනයක් කවුරු හරි කියනවා නම් අපි ඒකට සාකච්ඡා කරන්න හොඳ ප්‍රශ්නයක්. ඔබතුමියලා ඔබතුමාලා දන්න ඇති ඒ වගේ කවුරු හරි ගැන කතා කරන්න. නමුත් මේ මේ ප්‍රශ්න අහන එක්කෙනා කියනවා ඒ සෝන දන්න බ්‍රාහ්මණයත්ගෙන නෙවෙයි මේ කතා කරන්නේ කියලා. මොකද අසුවන් වෙච්චගෙන නෙවෙයි ඒක නිසා. බුදු සරණයි. ඔව් සරණයි මම අතන මේ වචන දෙකක් තියෙනවා ඒ දෙකේ හරිම තේරුම බලද්දී මේ ගන්න ඕනේ හින්දා මම පරක්කුනේ සාතේය කියන වචනේ හුඟක් වෙලාට මායාවත් එක්කම මායා සාතේය කියලා එකට යොදලා තියෙන්නේ. ඉතින් එතනදී මායාව කියලා කියන්නේ සමාජයේ කියන්නේ යම්කිසි පවක් කරලා ඒක සංගවන ස්වභාවය තමයි මායාව කියලා කියන්නේ. සාතේය කියලා කියන්නේ මේ කියන ලාභ සත්කාර බලාපොරොත්තුෙන් තමා තුළ නැති ಗುಣධර්ම තියෙන හැටියට පෙන්වන එක තමයි සාතේය කියලා කියන්නේ. ඒකට ඒ දෙකේ වෙනස තමයි ඒක ඒ විදිහට සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම මේ කෙලෙස් 1500 පොත තමයි ඒකට උපකාර වෙනස. අය වචනේ ජයන්ත මහත්මයා අපි මේ වත්ූපම් සූත්‍රයේදී සඳහන් වෙලා තිබුණා නේද අර කෙලෙස් 16ක් ගැන කියනකොට. ඔව් එතන සඳහන් වෙලා තියෙන මායස් සාතේ එක වචන දෙකම තිබුණා කියලා සම්බන්ධයෙන් මට මතක. ඔව් තිරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. හොඳයි. ඊළඟට මේ ඊට අතිරික්තව යමක් කියනවා නම් මේ ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්න අසන්නන් සහ උත්තර දෙන්නන් කියලා කොටසක් නැහැ. හොඳට අහුම්කම් දෙන්න ඕන මේ කතා කරන්න ඕනෝන් අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ වුත්ථාපනේන. ඕනෝන්ගේ වචනෙන් ඕනෝන්ගේ උස්සාත බිල්ලකින් තමයි මේක ගමන යන්න අපි අපි කවුරුත් එකම වන්දනා ගමන කියන්නේ සෙලෝ ට්‍රැවලර්ස්ලා. නිසා මේ අහුම්කම් දෙනකොටත් හොඳට අහුම්කම් දෙන්න ඕන. මෙතන ඉන්නේ මේ කතා කරන්න pāli භාෂාව දන්නවා දැනට එච්චරයි වෙනස තියෙන්නේ. ඒත් ඔක්කොම නෙවෙයි 52ක් විතර. තින්සයි සූත්‍රේ කියවන්නේ. නමුත් සමහර ඒවා ඉගෙන ගන්න තියෙනවා මේ කතා කරන ඇත්තන්ගෙන් ඇත්තන්ගේ උත්සාහය තුන් සමාජ මට්ටම අනුව කියලා. ඉතින් ඒ නිසා මෙතන කවුරු හරි අපි අවුරුදු 10කට විතර කලින් 9කට විතර කලින් ඕනෑමයක් විතර කලින් කී අපි මේ ඒ කාලේ පාවිච්චි කරා ටිකක් නොගල්පෙන වචනයක් කියන අපි මේ ධර්ම සාකච්ඡාවේදී පඬිත බොක්සින් නැහැ කියලා. ඒ නිසා අපි මා ඕක මෙහෙමයි කිව්වේ කියන අදහසින් අපි කවුරුත් හුදු ශ්‍රද්ධාවන්තයන් වෙලා තන්නිකර ශ්‍රද්ධාවන්තයන් පමණක් වෙලා තථාගතයන් වහන්සේ අපිට කිව්වේ මොකද්ද කියන එක හොයන ඉච්චරයි. මේ කතා කරන එක වචනයක්වත් අනිත් අයට කියනවා නේ මං උස්සන්ඩින් හිතනවා මේ කතා කරන්නාට ඒක ඇහෙනවා. එයාගේ එයා තමයි ඒක කියන්නේ නැත්තම් ඒක ඇහෙනවා. සමේ මා ඒ කතා කරන්නාට ඒ මාර්ගයට අනුකූල වන්නට කරන උත්සාහය. හැබැයි නිසා ප්ලාස්ටික් මල් පඳුරු නොවි සැබෑ මල් පඳුරු බවට පත් වෙනවා. මා ඒ දන්නේ මේක කියන්න හිතුනේ මේ හිතුනේ මේ ඒ හිතුන නිසායි කියන්නේ හිතීම නිවැරදි කියලා මා සිතනවා මේ පත් කරන පෝච්චිය වතුර තියෙනවා. මම ඒ කිව්වේ අර නස්රුදීන් කතාවට. අපි කතා කළ කතා නස්රුදීන් තුමා හැමදාම ඒ ගමේ ආගමික මධ්‍යස්ථානේ මම හවලහවලා කියන ආගමික මධ්‍යස්ථානේ ඒ කාටත් ආධ්‍යාත්මික දේවල් කියන එක නෑ හැමදාම සිද්ධාර්ථ ගණන් පිරිවරාන උගන්වනවා. ඉතින් යා යනවා. බොහොම ග්‍රීෂ්ම කාලේ හැමතැනම ගස් මැරිලා කොළ මැරිලා මල් මැරිලා එළවලු මැරිලා. නමුත් නස්රුදීන් තුමාගේ ගෙදර හොඳට මල් තියෙනවා. මල් පිපිලා හොඳට. හැමදාම මිනිස්සු වැඩට යන වෙලාවටයි උදේට අවසර ගෙදර යනාට මෙයා ඔයාලට සාත්තු කරන වතුර බාල්දියක් අරන් වතුරත් වක් කරනවා. සමහර ලස්සනට පෙන්ලා කන්දෝඩ තියෙන ඉතර ආධ්‍යාත්මික ආයතනයේ ඒ ප්‍රභු ගුරුතුමාට මේ කාරණා කියලා දවසක් නස්සදින්තුමා හමු වෙන්න ගියා. හමු වෙන්න ගිහිල්ලා කිව්වා නෑ එබල මොනවද මේ මල් කියලා බලන්න බලනකොට ඔක්කොම ප්ලාස්ටික්ම. ඒකට එක නැස්සිදින්තුමා ඔබ මේ අපි රවටන කෙනෙක් කරන්නේ. හැමදාම මිනිස්යන ලාභක ඔක්කොම හිතන්නේ ඔබතුමා වතුර දාමයි කියලා. වතුර බොන්නවත් වතුර නැති කාලේ. එයා කිව්වා ඒ බාල්දිය පෙන්නලා නැහැ ඒකේ වතුර නැහැ එයාට වතුර නැහැ ඒ මාට ඕනේ ඔබතුමාට මේක කියලා දෙන්න ඔබතුමත් කරන්නේ ප්ලාස්ටික් මල් වලට වතුර දාන එක. ඒ කතාවත් අනුරූපමා කියන්නේ අපි ප්ලාස්ටික් මල් නොවී සිටිමු. අපි වත් කරන බාල්දියේ වතුර ටිකක් තියෙන්න ඕන. කියනවා මේ කතා කරන්න හිටවත් මේ මල් බාල්දිය වතුර කෝප්පයක් විතර තියෙනවා ඒක පිරිසිදු සිතින් කියන්නේ ඒ නිසා බොහොම දුරදිග පල්ලා කියන කතාවක් ඒ නිසා අපි කවුරුත් සැබෑ මල් වෙලා උනොන්ටුවක් කරන්න හිතනවා නම් තමන්ගේ අපේ කියන මල් භාවිතය කියලා ශ්‍රී ලංකාවේ ඒ වස්තුදාන කෑන් එකේ තියෙන ඒ කියන්නේ වතුර මලක් තියෙන හින්දා මල් භාවිතය කියලා අපිත් වතුරේ ටිකක් ඒකේ පුරවගෙන ඉන්න ඕන අපේ ළඟ තියෙන්න ඕන අනිත් එක්කනා තාලන්ත වතුර තියෙනවා කියලා බලන්න ඕන ඒක හිතෙන්න ඕන මං හේතුවක් නිසා කිව්වේ නිසා මේ අපි වුණොන්ට උදව් කරන ගමනක් බවට පත් වෙනවා මේ ලියන ඇත්තා ආයෙත් මායා සාති අපි වගේන කතා කළා අපි ගැන ආයෙ කතා කරන්නේ මේ අද අපි මේ මේ අහපු ප්‍රශ්න වලට වෙන දවසකට ඒ ගැන කතා කරනවා ඒ නිසා ඒ කල්යාණ මිත්‍රයා හෝ කවුරුන් හෝ ඒ ඊළඟ දවසට එන්නේ ඒ ප්‍රශ්න මතක තියාගන්න අපි ඒකෙන් කතා කරමු. මාත් ප්‍රශ්න ටික මතක තියාගන්න. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි. සත්‍යජිතුමා මම හිතනවා කාල වේලාව ඉක්මවන ගිල නිසා සාකච්ඡාව නිමා කරන්න වෙලාවයි කියලා. තවත් දේවල් සාකච්ඡාවට ගන්න නැත්නම් අපි සාකච්ඡාව නිමා කරමු කියලා යෝජනා කරනවා. පිරුවන් සරණයි. හොඳයි සම්බුදු සරණයි. ඒක එහෙම වෙන්න දැන් වෙලාව අහරයි ඊළඟ සතියේ අර කි අර කලින් කල්යාණ මිත්‍රෙක් වගේ ඉන්න සමාජයට අනුකූල වෙන්න ඕන මා මගේ පරිසරය තිබෙතී පරිසරයක් ඒ නිසා ඒත්තු මීගියත් සංවෙනුවෙන් අර බාඩු අවස්ථාව නිසා දවස් 49ට තමයි මේ අපි ලංකාවේ තුන් මාසෙ පින්කම කරනවා වගේ කරන්නේ. ඒ නිසා මිශ්‍ර දරා සිටි ඇත්තිය වෙනුවෙන් විශේෂෙන්ද වෙනවා. විජාවන් කොච්චරලා තීද කියන එක මා දන්නේ නැහැ. එහෙම වුණොත් ඊළඟ සතියේට සම්බන්ධ වෙන්නේ ජයන්ත මහත්මලා ඒ කියන්නේ ඇවිල්ලා පොඩ්ඩක් කතා කරලා බලන්න. ප්‍රත්‍යහපත් සිත් ඇති නිසා ඒ මාතෘත්‍ය සිහිපත් කළා යහපතක් ප්‍රාර්ථනා කරන්න. අපේ සිත් පිරිසිදුයි, පිවිතුරුයි, නිර්මලයි, හොඳ සිතින් ප්‍රාර්ථනා රසක් අධිෂ්ඨාන කරමු. මේ ජීවිතයේ මේ භවයේ මිසුර දරා පෝෂණය කළ ඒ මාතාවට සංසාරික සුවපත් භාවය ලැබේවා. පියානන්ද පරමෝ යාපතම දක්ෂතා මේ පුණ්‍ය චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරිදී මගට අවදුරටත් වාග්ය සම්පන්න වාසනාවන්ත වේවා. කල්යාණ මිත්‍රයන්, කල්යාණ මිතුරියන් පමණක් නැත් ලැබේවා. දෛනික දීපයේදී කායික, මානසික වේදනා දුක්ඛං කටළු අනන්තයි අප්‍රමාණයි අනිවාර්යයි. ඒවා නැගෙන මතුවෙන ධර්මත ඒවාට ශක්තිමත් මුහුණ දෙන්න තරම් චිත්ත ශක්තියක් ලැබේවා. අපේ සිත්වල තවදුරටත් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි ප්‍රඥා මොහු පුරාගොස් අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යයට නිරාමිෂ සේවයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාණය අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා. මේ මාර්ගයේ ගමන් කළ අනිත් උත්තමයන් උත්තමාවියන්ට ප්‍රණිපාත වේවා වන්දනා වේවා. කල්යාණ මිත්‍යන් උනාට පිං සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සම්මා සම්බුදු සරණට සිතුමි.